අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මෑණින්වන්සේ ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ සැසිවාරයේ ආරම්භය ලබා දෙන විදියට. නායක ස්වාමින් වහන්සේගෙනොත් ගෞරවනීය මහා සංඝරත්නයනොත් ගෞරවනීය මෙහෙණින් වහන්සේලා සියලු දෙනාගෙනොත් අද අප වෙත යොමු වී ඇති ලිඛිත ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය සාමින් වහන්ස කයට හිත යොදා බලා සිටින විට ප්‍රකට වී ආ පිම්බීම හැකිලිම බැලුවෙමි සියුම් වී පටන්ගත් පිම්බීම ගොරෝසු වී තද ගතියෙන් නැදී ගොස් සියුම්ම අවසන් වේ හැකිලිම සියුම්ම පටන්ගෙන සැහැල්ලුවෙන් සෙමින් ගෙවි යයි සමහර දිගටද කෙටියට පිම්බීම හැකිලිම දිගටද කෙටියටද උණුසුම්වද සියුම් වී කුඩා වී නොදෙනියයි කිසිවක් නොගැටෙන හිඩසක් වරහන් ඇතුලේ අවකාශයක් පමණක් ඉතිරි විය. ඒ අවස්ථාවේදී හිතට එන අරමුණු ඊතාසියුම්ම මුළු ශරීරයම සැහැල්ලු විය. ඉන්නා තැනද නොහැටුණි. ටික වේලාවක් යන විට මුළු ශරීරය පුරාම ඉදිකඩු තුඩු වලින් අනින්නා වැනි සියුම් වේදනා ඇතිවිය. ඒ වේදනා ඊතා ඉක්මනින් නැති වී යයි. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා. මේ ලියුමේ සඳහන් වෙලා තියෙන විදිහට උපදේශයක් දෙනවා නම් අපේ ਸਰවචනාංශේ ක්‍රමයේ ගුරුසු දේශියුම් දෙකින් ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ සියුම් දේ අතිසියුම් දෙයකින් ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ අතිසියුම් දේ ඊටත් වැඩිය සුකුමතර ඊටතම සියුම් දෙකකින් ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙල. ඒ නිසා ඒකෙදී අපි ලොකු කරදරයක් අයින් කරන්න නම් පුංචි කරදරයකට කැමති වෙන්න ඒක තමයි කියලා දෙන්න බැරි දෙය. ඉතින් ඔක්කොටම ඕනේ ලොකු කරදර නැති කරන පුංචි කරදරයක්වත් නැතුව අයින් වෙන්න හදනවා. ඒක කරන්න බෑ. මේ ලොකු කරදරේ අයින් කරන්න ඒ වෙනකොට පුංචි කරදරයකට සතුටු වෙන්න ඕන. පුංචි කරදර සතුටුනේ ඒක හොඳින් දන්නේ මේක ටිකකින් තව ඊට වැඩි සියුම් කරදරයකින් මේකත් ප්‍රතිස්ථාපණය වෙනවා. එතකොටත් ගන්න කරදරයක් තමයි. ඒක අයින් කරන්න ඊටත් වැඩි සියුම් දෙකින් ප්‍රතිස්ථාපනය කරනවා. මහා ගලක් අයින් කරන්න පොඩි ගලක් අඩේට ගන්නවා වගේ. ඉතින් අපේ ගීයන්ගේ නැත්තම් මේ පෘථජන පිරිස එක සැරේම දුක් ඔක්කොම නැති කරන්න හදන නිසා පුංචි කරදරයට කැමති නොවීම නිසා නිතර චෝදනා කරනවා. භාවනා කරන්න එන ප්‍රශ්න ඔක්කොම අපි චෝදනා ස්වරූපයෙන් බලන්නේ ඔක්කොම එක සැරේ නැති කියලා. නැති වෙන්නේ මේක වෙන්නේ අනුපූර්ව ප්‍රතිපදාවෙන් අනුපූර්ව ක්‍රියාවලින් අනුපූර්ව ශික්ෂාවෙන්. ඒ නිසා ඒ ගොරෝසුස්ම නැතිනකොට පිම්බි මැකිලිම නැතිනකොට සියුම් එකක් යනවා. සියුම් එක දිහා කමන්නේ ඒක හොඳයි. හොඳ කියන්නේ කරදර නැති නිසා නෙවෙයි කරදර තමයි. ලොකු කරදරයක් නෙවෙයි. පුංචි කරදරයක්. පුංචි කරදරේ බලන ඉන්නකොට ඊටතදී සියුම් දෙකකින් අයින් වෙනවා. ආහනේ ප්‍රතිපදාව දන්නවනම් මේ ලෝකේ ඕනම තැනකින් ගැටුමක් නැතුව අවුලක් නැතුව මේට ෂේප් වෙලා යන්න පුළුවන්. මේකේ ෂේප් න්‍යායක් තියෙන එක. නිසා පොඩි කරදරයකට කැමති වෙන්නේ. ඒක හොඳටම දැනගන්න මේ පොඩි කරදරේ තියෙන සමාන ලොකු කරදරකින් අයින් වෙලා තියෙනවා. ඉතින් මේ පොඩි කරදරේට සාදර වීමට මිනිස්සු කැමති නැහැ. Taman කෙරුවත් අනුත් කියනවා මොකද්ද මේ කරලා තියෙන්නේ මේ පොඩි කරදරයක නේද ඉන්නේ කියලා. කරදරයක තමයි. දන්නවා මේක නොවුනා නම් මීට වැඩිය කරදරයි කියන දැන් කබලේ ඉන්නේ කොහොඳයි ලිපේ ඉන්නවට වැඩිය. ආයේ කබලේ ලිපට පයින් පයින් සා මේ වගේ මේ ඒක තේරිලා තිබිලා තමයි භාවය සයන්සෝට තේරිලා තමයි ලිපි ලියලා තියෙන්නේ. ඒ නිසා කියන්න පුළුවන් මේ විදිහට එන්න එන්න ගියාට පස්සේ ලොකු ලොකු දේම් පුංචි පුංචි දේ ප්‍රතිස්ථාපනය කරන යන එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒක ඒ කලාව අල්ලගත්තට පස්සේ නිවන් දකින්න ඕනේ නැහැ. දැන් ඉන්නේ නිවන කියලා හොඳටම ෂුවර්. එන්න එන්න කරදර එනවා. එනේන කරදරේ තිබුණට පොඩ්ඩක් පොඩි. ඉතින් ඒ නිසා පොඩි කරදරවලට hina වෙන ගතියක් තියෙනවා යෝගාවචරය. සතුට වෙන ගතියක් තියෙනවා ප්‍රමෝද වෙන ගතියක් තියෙනවා ප්‍රීති වෙන ගතියක් තියෙනවා සති සම්පජඤ්ඤය කියන ගතියක් තියෙනවා පස්සද්ධිය වෙන ගතියක් තියෙනවා සුඛ වෙන ගතියක් තියෙනවා ඉතින් ඒ කලාව ඉගෙන ගත්තට පස්සේ පේනවා මුළු ලෝකෙම අඳයි මුළු ලෝකෙම යන්නේ දුක වෙනුවට සැප ඉල්ලනවා බුදුහාම කියන දුක වෙනුවට පුංචි දුකක් අල්ලපන් කියන්නේ ලොකු දුකක් වෙනුවට පුංචි දුකක් අල්ලපන් ඒ වෙනුවට තවත් පුංචි දුකක් අල්ලපන් සැප හොයන්න යන්න සැප ගියොත් අනිවාර්යයෙන්ම දුකක පටලැවෙනවා ඒ නිසා මේ විදිහට අරමුණු වල නාම අරමුණු රූප අරමුණු ඒ වගේම හිතේ තියෙන චිත්ත පීඩාවල කයේ තියෙන ලෙඩවල හැම වෙලාවෙම ලෙඩක් තියාගෙන පුංචි ලෙඩක් එතකොට ෂුවර් මහ ලෙඩ එන්නේ නැහැ කියලා නිකන් සාමාන්‍යයෙන් කියනවා වෛරස් වල තියෙන අඩුම වෛරස් එක තමයි හෙම්බිරිසාව හෙම්බිරිසාව තියෙනවා නම් කවම කවදාකවත් වෛරස් ලෙඩක් එන්නේ නැහැ ඒ නිසා හෙම්බිරිසාවට කැමති වෙන්නේ ඒසොට ඊට වැඩිය වරපතල කිසිම අකුසලයක් එන්නේ නැහැ. ඒ නිසා පටිපණුව එකයි ඉන්න පුළුවන් නේ බඩේ. එකෙක් දාගෙන ඉන්න ඉවරයි. ඒතකොට තව එකෙක් එන්නේ නැහැ. පටිපණුව ටික කරදරකාරී. එකෙක් බඩේ ඉන්නවනම් ෂුවර් තව එකෙක් එන්නේ නැහැ. කවුරුහරි ආපුවම කියනවා ගණ්ඩරන් තිබ්බා මේ එක්කෙනෙක් ඇතුලේ ඉන්නෝනේ කරන්න දෙයක් නැහැ. ඉතින් එන්නේ කවුරක්වත්. ඒ නිසා නිතරම කරදරයක තියන්න නිතරම හිත ක්‍රියාශීලී කරන්න, නිතරම හිත අරමුණක තියන්න. පුරවලා තියන්නේ ඒකට මොන පිස්සෙක්වත් පිටහට් එකක්වත් එන්නේ නැහැ. ඔය පාළුගේ තමයි වළම් බින්දින්ද හැම දෙකේ නාම එන්නේ. නිසා නිතරම හිත ව්‍යාවෘත කරලා තියන්න අරමුණක. එහෙම නැත්නම් මධ්‍යස්ථ අරමුණක ඒක කෙලෙසෙන්නේ නැහැ. හරි ලස්සන දෙල්ලමක් තියෙන්නේ. ඉතින් ඒක මතක් කරලා අපි යනවා ඊගා ප්‍රශ්නයට. තෙරුවන් සරණයි අතිපෝජනීය නායක ස්වාමින් වහන්ස පාද නමස්කාර කරමි. සතර ඉරියව්වේදීම දැනෙන තරමක කායික ආබාධයක් නිසා යයි හැඟෙන වේදනා වරහම් ඇතුලේ සියුම් තද ගති කිහිපයක් ඇත. පරියංක භාවනාවේදී එම වේදනා අරමුණු ලෙස බැලිය යුතුයද? එසේ නැතිනම් අතහැර යුතුයද? උපාදානය වූ වේදනා හා කායික වේදනා වෙන්කර හඳුනාගන්නේ කෙසේද? පරියංක භාවනාවේදී විශේෂයෙන් මෙය භාවනාවේ ඉදිරියට යාමට බාධාවක් ලෙස හැඟේ. සතියට හානියක් නොවේ. ගෞරවයෙන් නායක සාමින් වහන්සේගෙන් පිළිතුරක් අපේක්ෂා කරමි. පින්වත් නායක සාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවිතය ලැබේවා. මේක ඉස්සලා කියපු ප්‍රශ්නෙම තමයි උත්තරේමයි කියන්න තියෙන්නේ. අපිට අම්මා මලා තාත්තා මලා දරුවෝ ඉසගිට ගිනි ගත්තා ගෙට ගිනි ගත්තා කියන මහා දුක් අයින් කරන්න ඕනේ නම් මේ ශරීරේ නිතරම පැමිණෙන පරිලාහය දිහා බලන්න. සතියෙන් පැමිණෙන නිතර ලැබෙන දාහය දිහා බලන්න. එහෙම නැත්නම් දුක දිහා බලන්න. ඒක ඉන්නා තාකල් මොනම දෙයකටත් එන්න බෑ. ඒ නිසා ඒක ගැන ਸਰවඥාන්ති කරන දෙයටම තමයි සාරිපුත්තු සාංශ පොඩි ඉඟියක් දෙනවා. අපි මේ චතුරාර්ය සත්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ දුක්ඛ සත්‍යයේ ලකුණු හතරක් තියෙනවා කියලා. පීල නට්ටෝ සන්තාපනට්ටෝ නිතර පෙළෙන ගතියක් තියෙනවා. ඉඳගෙන ඉන්න ඕනම වෙලාවක පේනවා මේ ශරීරේ කිසියම් තැනක ස්පාසු වෙන්නේ නැහැ. ඉසුඹුලන්ට චිත්තක්ෂණයක්වත් නොතබා මේක කුල්ලට දාගත්ත හාල් වගේ පොල පොල පොල පොල තමයි තියෙන්නේ. ඒක බලාගෙනකොට වෙහෙසයි. අනිත් එක සංතාපනට තවන ගතිය තියෙනවා. ඉතින් මේ ශරීරයේ අත්‍යන්තයෙන් එන මේ පෙළෙන ගතියයි තවන ගතියයි දන්නවනම් මේ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේක හොඳට දන්නවනම් වෙන කිසිම දුකකට එන්න විදියක් නැහැ. මේක අමතක වෙන්න ඕනේ ওই ලෝකේ තියෙන ඔක්කොම කරදර අපේ ඔළුවට එන්නේ. ඉතින් ඒ නිසා කියනවා දන්නේ කවමදයි නොදන්නේ කාට වැඩිය කියලා මේ නිතරම ඇතේ ඇඟේ වැටෙන මේ දාහය මේ පරිලාහය කියලා බුදුරජාණන්සේ පාවිච්චි කරන වචන අපි සාමාන්‍ය පාවිච්චි කරන දුක කියලා සාරිපුත්‍ර සාංශය දෙනවා ਸੰతాප නට්ටෝ පීල නට්ටෝ පෙළන ගතිය සහ තවන ගතිය ඒකට තව සංකතට්ටෝ විපරිණාමට්ටෝ කියලා ඒක නිතර මේ මුණත වෙනස් වෙන ගතියක් තියෙනවා ඒකත් ඒක හේතුකවණේ සිද්ධ වෙන්නේ හේතු සාතිකේ සිද්ධ වෙන්නේ ඉතින් මේක දන්නවනේ ඔක තමයි නිවන කියන්නේ අඩු ගානේ නිවන කෝක වේදත් චතුරාර්ය සත්‍ය පළවෙනි ආරි සත්‍ය කියන්නේ ඕක ඉතින් ඒක ආවට පස්සේ මේ වගේ කියනවා ඒක අයින් කරලා බැරිද නිවන ලැබලා දෙන්න කියලා. يعني වතුර ටිකක් දෙන්න බැරිද කියලා අහනවා තෙත ගතිය නැති. වතුරේ තෙත ගතිය නැතුව වතුර ගන්න තියෙනවා. ගින්දර ටිකක් ගන්න බැරිද කියලා අහනවා සීතල. පිස්සුනේ පිස්සු හොඳ ඒක. සාමාන්‍ය පිස්සු නෙමෙයි. ඒකට කියන්නේ පිස්සු හොඳ ඒක. මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න යන කෙනාට නිතර නයිසර්ගයෙන් ඉන්න බවට, මැරිච්ච නැති බවට, ක්ලාන්ති වෙලා නැති බවට දැනෙන මේ දාහේ පරිලාහයට ප්‍රේම කරන්න බැරි නම් ඒකට ප්‍රමෝද වෙන්න බැරි නම් ඒක සත්‍ය බව තේරුම් ගන්න බැරි නම් ඒක සම්පජඤ්ඤේ බව තේරුම් ගන්න බැරි නම් ඒක ප්‍රීතියක් කරගන්න බැරි නම් අනිවාර්යයෙන්ම එකක් සහතික කරන්න පුළුවන් ඌට ඊට වැඩිය දුකක් එනවා. ඌට හෝ ඒකිට. කොයි එකත් එකයි. ඒ නිසා මේ පැමිණිච්ච දුක් පැනිරහයි කියන එක ඒ මූලික මට්ටම පැවැත්වෙනකොට හැම වෙලාවෙම ඝර්ෂණයක තියෙනවා. පිරිමැදෙන ගතියක් තියෙනවා. දැවිලි තැවිලි තියෙනවා. ඒක තමයි බුදුහාමර දුක කිව්වේ. ඉතින් ඒකට යන එකත් ඒක තේරුම් ගත්ත එක ලොකු ජයග්‍රහණයක්. නමුත් එතකොට අපිට හිතෙනවා චික්කේ මේකේ තාම තියෙනවනේ රොස්සක්. තාම කොස්සක් තියෙනවා මේකත් නැති කරන්න බැරිද නැති කරනකොට ඊට වැඩි දුකක් එනවා. ඒ නිසා පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයේ වචනයක් තියෙනවා. මේ දුක් පැමිණි දුක්. මෙවුවා මේ ඉල්ලලාගත් එකක් නෙවෙයි තියෙන ප්‍රകൃතිය. ආන්නේ ප්‍රകൃතිය අනිවාර්යයෙන්ම දරන්න පුළුවන්. කාටවත් කියන්න බෑ දරන්න බෑ කියලා. අන්නේ දැරිය හැකි වර්තමානයේ අස්පනා අපිට තියෙන මේ දෙයට දුක කියන්න එපා. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්න. ආර්ය දුක්ඛ සත්‍ය කියලා කියන්නේ නැත්නම් ඒ දුක කියන එකට විශේෂණ පද දෙකක් දාන එතකොට අප්පා වඳින්න වටිනවා. නිකම්ම නිකන් දුක කියපුවාම විසි කරපු කියලා පිටක් වගේ. ජහ ජරා. ඔකට මුලින් දන්න ආර්ය කියලා පස්සේ දාන්න සත්‍ය කියලා. දුක්ඛ ආර්ය දුක්ඛ සත්‍ය. එතකොට හරි වටිනවා. ඒ නිසා මේ කෙනෙකුගේ ඒ ආකල්ප වෙනස් වුණා නම් එදා ඉඳලා මුළු ජීවිතේම හැම වෙලාවෙම ඉන්නේ සතුටෙන්. හැම වෙලාවෙම සතියෙන්, හැම වෙලාවෙම වර්තමාන මොහොතේ, හැම වෙලාවෙම කයත් එක්ක ජීවත් ගෞරවයෙන් নমස්කාර කරමි ස්වාමින් වහන්සේ උදේ වැලිමලුවේදී ඔසවන තබන পায় දෙස බලා සිටියේදී පුංචි පරිේශනයක් කිරීමට සිත්තිය. පළමුව කකුලේ මාපටඟිල්ල දෙස සිහිය පිහිටෝ විට කුඩා කෝටු දෙකක් බිම සැපෙනවා වැනි දැනීමක් ඉන්පසුව විලිඹුවට <clears throat> සිත යොමු කළ විට එය බිම වදින හැටි පතුලටම වැලි තුනි වී යන යම් එහා දැනෙන උණුසුම් සිසිල් බවද මනමින් දැනුනි. නැවත දන හිස වෙත සිහිය පිහිට වූ විට බයිසිකලයක් පැදගෙන යන සෙයක් දැනුණු අතර පසුව කලවා පෙදෙස වෙත හිත යොමු කළ විට එයට wen වශයෙන් සිත පිට නොහොත් පාවෙන් පා දෙහි ඉන්පසු කකුලේ ඉහළ කෙළවරට සිහිය පිහිට වූ විට එය සිහිය පිහිටවීමට ටිකක් අපහසු විය. අනෙක් සතර මහා ධාතු ගැන ටිකක් වැටහි ගියේ විලිඹු බිම තැබුව විට පමණි. අන් අවස්ථාවන්හිදී සිහිය පිහිටවීමට නොහැකි විය. එසේ විටින් විට පයෙහි එක් එක් ස්ථාන කිහිපයක් සිහිපත් කෙලෙමි. එතෙක් සක්මන සිතින්ම කිරීමේ සතිමත්ව කිරීමේදී බාධා වඩා වේගයෙන් කිරීමේදී හිත පිහිටවීමේ හැකියාව වැඩියෙන් දැනුනි. වැරදි ඇතොත් නිවැරදි කර දෙන ලෙස පාදාභිවන්දනයෙන් සිහිපත් කරමි. ඒ ඇත්තටම මේ අපි වැඩමුළුවකදී කාට හරි මේ සති මාත්‍රය කියලා මේකට කියන්නේ බය ඇටෙන්ෂන් කියලා දුන්නා නම් එයා ළඟ තියෙනවා දහසකුත් එකක් ක්‍රම ඒ සතිය අත්දවරයි. ඒ අඳුනාගත්ත සතිය විවිධ පරිවේශනවල කිරීම සඳහා අපි දෙන්නෙක් අතර කුසලතාවල වෙනසක් නැහැ. ඔක්කොටම තියෙන එකම කුසලතාවය. අපිට අවශ්‍ය වෙලා තියෙන සති මාත්‍ර කියන්නේ මොකද්ද කියලා කියලා දෙන එක විතරයි. දුන්නාට පස්සේ ඒ කට්ටිය පිහිටනකොට මේ වගේ සුළඟිල්ලේද, ලේවකේද, වෙලුබේද, දණියේද ඒ විදිහට යනවා. එතන මට වැටෙන පටවිද, ආපෝද, තේජෝද, වායුද කියලා බලන්න. එහෙනම් දැන් නාම ධර්මද, රූප ධර්මද ඕඩ තරම් ක්‍රම තියෙනවා. ඒ නිසා භාවනා ක්‍රම වල ගැන ඉච්චරම අපිට බංකොලොත් භාවයක් නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ කරන්නේ සති මාත්‍රයේදී කියලා දැනගන්න එක විතරයි. ඉතින් මේකේ ලස්සනම කෑල්ල මේ අවුරුදු 7 ළමයෙකුට මේක කියලා දුන්නාට පස්සේ ඒ ළමයා ඒක තේරුම් ගත්තට පස්සේ ඒක කවියෙන් කියන හැටි. ඒක චිත්‍රයෙන් අඳින හැටි. ඒක රංග දක්කලා පෙන්නන හැටි. මේ නා කියන්නේ නා කිච්චන්නේ හරිම කරදරයි ඒක. මොකද සතිය නෙමෙයි බලන්නේ. ඒගොල්ලන් ඕකට තියෙන සද්ධාවයි, පිං කරගණ්ඩයි, සමාධියයි අනම් මනන් දාගෙන මේක අවුල් කරගත්තට පස්සේ සතිය තේරෙන්නේ නැහැ. ඒ නිසා මම දැනම මම සෑහෙන තිරියන් වුණා මේ සතිපාසල වැඩපිළිවෙල නිසා. නිතරම ගිහලා පුංචි ළමයෙකුට කියලා දෙනවා මෙන්න මේකයි බුදුහාමර කිව්වේ ඔය අනම්මන කියනදවල් අහන්න එපා එපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ කියලා සතිය අඳුල්ලා දීපුවා උන් මේ පහුවෙන් දෙනකොට කවි පොතක් ගෙනත් දෙන්න මෙන්න සාහිත්‍ය මට වැටහිච්ච ඇටි කියලා නොබෙල් ප්‍රයිස් දෙන්න ඕනේ. පෙරේද අපි මෙහි සත්‍යපාසල තිබ්බා. ඒ ළමයි නිවාඩු කාලේ කරපු ටික ඔක්කොම ගෙනල්ලා රචනයක් ලියලා මේ සතිය දන්නේ නැති හිටපු ගමේ ගෑනු ළමයෙකුට සතිය සතිය හම්බුනාට පස්සේ ඒ ළමයා හැදිච්ච හැටි. මොනකද? ඒකෝට එයා කරන්න දෙන පරිශනත් කරලා ලිපිත් ලියලා පොතකත් හදලා චිත්තත් ඇඳලා කවිත් ලියාගෙන ආවා. ඉතින් ඒතර වෙන උ ජොලියනේ ඉන්නේ මේ වගේ වෙන ගහච්ච තොම් පිටිනේ වගේ නෑ මූණ. මේකේව නෑ අට කරගෙන මැරීගෙන කොක්කු ඇවිදිනා වගේ ඇවිදින්නේ සක්මන් කරනකොට. ආරුන් නෑ උන් නිකන් මේ මොකද්ද මේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා නන්දන උවින හැසිරෙනා වගේ හැසිරෙන්නේ. ඒකල টොප් එකට කියලා. කවදා හරි මේ මෑනියුරු තුන් දෙනා මේ බොඩි මෑනියුරු තුන් දෙනා හර තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මට මෑනියුරු තුන් දෙනා අහුන්නේ නැහැ මගේ අතට තාම. සතිය කියන එක තේරෙනවද? කියන්න බෑ. සතිය කියලා මොකක්ද අඳුරන්නේ? සතිය කියන්නේ මොකක් කියලා දෙහිතෙනවා මයික් එක ගලවලා දෙන්න මෑනියන්ට පොඩ. මේ නාගයාට කතා කරනකොට මම හරිය කැමති පොඩි කට්ටියත් කතා කරනවා. අනර මයික් එකේ තියෙන මෑනියුරු පොඩි මෑනියු කියන්න බෑනේ මේ Taman සතිය කියලා මොකක්ද අඳුරන්නේ කියලා. යමක් කරද්දී ඒ ගැන සිහියෙන් සිටීම. All right. ඒතර මේ පණික් මෑණියෝ. තවත් වෙන වචනකින් කියන්න ඕනේ. ඒ ඒ කියපු වචන දැන් තහනම් වචන. ඒකක්ක පාවිච්චි කරන්න බෑ. යමක් කරද්දී සිහියෙන් කිරීම. ඒ වෙනුවට සතිය කියලා මොකද්ද මෑණියෝ අඳුරගෙන තියෙන්නේ? හිමිදිරි පාන්දර දක්මන් කරන විට සතිය දියුණු වී ප්‍රීතිය දනුණා මට සතිය දීපු උපමාවන් විටින් විට කවි සංකල්පනාවන් වීස් වැටුණා මට කියලා අවුරුදු 14ක විතර පොඩි සාමාන්‍ය කෙනෙක් කිව්වා මෙතන කවි වගේක් මෑණියන් බැරිද කවියක් කියන්නේ ඒ වගේ කවියක් කියන බෑද? අපි අරමැනියනද මේ? සත්‍ය කියලා මොකක්ද අඳුනගත්තේ කියලා කියන්න බෑ. යම් දෙයක් කරද්දී ඒට සිත යොමු කිරීම. එතකොට මේ මෑණියෝ කියනවා යමක් කරනකොට සතියෙන් කිරීම කියලා. සිහියෙන් කිරීම. මේ මෑණියෝ කියනවා සිහියේ හිත යෙදීම කියලා. දැන් කොහොමද දන්නේ හිත යෙදුනද නැද්ද කියලා? දැන් මට ඕනේ ඉඳගෙන ඉන්නකොට දැනගන්න. ඉතින් මම ඒකට උත්සාහ කරනවා. ඉල්ල ඉඳගත්තා. ඉඳගත්තට පස්සේ දැන් මගේ හිත හිත සතියේ ඉඳගෙන ඉන්න එකට සිහිය යෙදුනද නැද්ද කියලා කොහොමද කියන්නේ? හිත පිට ගියාද නැත්නම් ඉඳගෙන ඉන්න එකට යෙදුනද කියලා කොහොමද කියන්නේ? කොහොමද දන්නේ? දැන් සිහිය පිටියා කියලා මොකෙන්ද කියන්නේ? එහෙම කියනකොට කරදරයිද ප්‍රශ්නේ? නැත්නම් ප්‍රශ්නේ තේරෙනවා. දැන් උඹ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න එකට හිත ගියායි කියලා කොහොමද දන්නේ? සතිය පිහිටියයි කියලා මොකෙන්ද කියන්නේ? එහෙම කිය ප්‍රශ්න තේරෙන්නේ නැහැ. මේ මෑණියෝ දෙකේ දැයි. පොඩි මෑණියෝ කියන්න පුළුවන්. මයික් එක දෙන්න. මයිකේ දෙන රොඩිමැනිය දෙයියෝකට පොඩි සපෝට් එකක්. කොහොමද දන්නේ යමක් කරනකොට සතිය 100 පිහිටියයි කියලා දන්නේ කොහොමද 100 පිහිටියා? මොකෙන්ද දන්නේ පිහිටියයි කියලා? මොකක් හරි කට උත්තරයක් දෙමු. දැන් දැන් නඩුව පරාදයි. ඉතින් මේක තමයි තියෙන්නේ එක්ක ඇඟිල්ල තියලා බලනවා, විලුඹ තියලා බලනවා, ධනිය තියලා බලනවා. ඒ ඇවිදිනකොට වැටේ නැටි. එතකොට තේිනවා විලුඹ තිබ්බාම ඔන්න සුළුඟිල්ල තිබ්බා මාපටගෙන දැන් කෝටු දෙකක් කඩනවා වගේ වැටෙනවා. විලුඹ තිබ්බම තද වෙනවා වැටෙනවා. ධනිය තිබ්බහම බයිසිකල් පදිනවා වගේ වැටෙනවා. ඔච්චරයි. එක එකන එක එක රූපක එක එක උපමා එක එක චිත්‍ර කතාවලි කතාව කියලා බලනකොට පේනවා මේ ගොතනවා එකක් නෙවෙයි මේ විදියට අසීමිතයි සතිය පිහිටීම සඳහා තියෙන ක්‍රම සහ විදි. ඒකයි මේ කමඨං සුද්ධ කරපුවම කවදාකවත් එපා වෙන්නේ අවුරුදු දැන් මම කොච්චර දෝ කාලයක් කරනවා හැම කෙනාම සතිය පිහිටුවම අලුත් උපමාවකින් අලුත් රූපකයකින් අලුත් ක්‍රමයකින් ඉහෙලි කරලා තියෙනවා. ඒතර පේනවා අපි කොච්චර පොහසත්ද කියලා. අපි දන්නේ වැදගත් තමයි මේ සතිය පිහිටීම සඳහා අපේ මේ රණ්ඩුව තියෙන්නේ වෙන මොකටවත් නෙවෙයි. එහෙම නැත්නම් කියන හැම කතාවක්ම වල්පල්. සම්පප්පලාප කේලම් හිස්සචන පරිසෝචන මේ සත්‍ය පිහිටීම සඳහා ගන්න උත්සාහයේදී මේ මේ විදිහට කරනකොට තමන්ට ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් කොතනද යෙදලා බැලුවත් ඒක හැම වෙලාවෙම අත්දැකීමක් આવත් එක ප්‍රත්‍යක්ෂණය වෙනවා අස්පනා අපිට පේනවා ඒක බොරුවක් නෙවෙයි ඒක හිතලුවකුත් නෙවෙයි ඒක අතීතත් නෙවෙයි අනාගතයත් නෙවෙයි ඒ නිසා මේ විදිහට දිගට කරන්ඩ මේවට අපි ආර්ය පරිශ්‍රණය කියලා නම දානවා සරුවචනන්සේ දීලා තියෙනවා ආර්ය පරිශයෙන් Tamanට ඕනනම් සතිය පිහිටව ගන්න ඒ සඳහා ක්‍රම සහ විදි පුළුවන් තරම් යොදවදා බලන්න ඒකෙදි මට සහතිකයක් දෙන්න පුළුවන් මේකෙදි වැරදි කියලා දෙයක් නැහැ කරන හැමදේම පරිේශන වලට වැටෙනවා වැරදි වලට අපි කියන්නේ හුරතල් කියලා එකකටවත් දඬුවම් ලැබෙන්නේ මේ කරන්නේ අවංක අදහසින් නිසා කවදාකවත් තරද්දක් නැහැ ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට තෙරුවන් සරණයි සක්මන ගෞරවනීය ස්වාමින් වහන්ස මම සක්මන් කිරීමට ප්‍රථමයෙන් සාමාන්‍ය වේගයකින් ඇවිද්දෙමි. උදේ කාලයේ වැලි සීතල ගතියත් දවල් කාලයේ උණුසුම් බවද දැනුනි. වැලි වැඩිපුර තිබෙන තැන්වල එරෙන බවක් දැනුනි. ඇඟෙහි සුළඟ වැදෙන විට වායෝ ධාතුවේයි මෙනෙහි කළෙමි. ශබ්දයක් ඇසෙන විට ශබ්දයක් එහි මෙනෙහි කළෙමි. නැවත ඔසවනවා තබනවා යයි මෙනෙහි කළෙමි. සක්මනේ කෙළවරට ගොස් සිටිනවා යයි මෙනෙහි කළෙමි. සිතින් කය දෙස බැලූ වෙමි. කයෙහි කොටසක් වෙනස් වන බව දැකගතිමි. පාදය ඔසවනවා කියා මෙනෙහි කර තැබුව විට ඔසවනවා යයි සිතූ සංස්කාර අනිත්‍ය වී ගිය බව වැටහිනි. මේ ආකාරයට සක්මන් කරන විට සෑම අරමුණක් ගැනීමේදීම අනිත් අරමුණ අනිත් වී යන ආකාරය දැකගතිමි. පාදයේ ඔසවන විට තේජෝ ධාතුවේ ස්වභාවයත් ගෙනියනකොට හමා යන ස්වභාවය වරහන් ඇතුලේ වායෝ ධාතුවත් පහත් කරන විට ආපෝ ධාතුවේ ස්වභාවයත් තබන විට පඨවි ස්වභාවයත් හඳුනාගතිමි. සමහර අවස්ථාවල ධනිස් නවන විට දිග හරින විට ධනිස් ඇටවල ශබ්දයද ඇසුනි. ඔසවනවා, තබනවා, ගෙනියනවා යයි මෙනෙහි කර සක්මන් කරද්දී මගේ කය ඉබේම ඉදිරියට තල්ලු වන ආකාරයේද වැටහිනි. සිතවිලිද අඩු වී, ශබ්දද අඩු වී ගොස් નિરાයාසෙන්ම සක්මන සිදු වී සිදුවන බව වැටහිනි. ඉන්පසුව පරයන්ක භාවනාව සඳහා හිඳගත් මොහොතේම නාසිකාග්‍රයට හිත යොමු විය. ආස්වාස ප්‍රස්වාස කරද්දී දීර්ඝ වශයෙන්ොත් කෙටි වශයෙන්ොත් හඳුනා ගතිමි. උදෑසන පහට පරියංක භාවනාව සඳහා විනාඩි 5කට කලින් හිඳගත් තිමි. gediya ගසන විට නාසිකාග්‍රයෙන් සිත සෝත විඥාණයට ගියේමි. gediya ගසන ශබ්දය අනිත්‍ය යන ආකාරය දැකගතිමි. නැවත හුස්ම දෙස බැලුවෙමි. උඩුකය අභ්‍යන්තරයේ යමක් සියුම්ම කැරකී ගොස් හිසට ඉහළින් අතර වුණි. කිසිවෙකු නොමැති ස්ථානයක සිටින බවද හැඟුණි. ටික වේලාවකින් පසුව නැවත සියොම්ම පහලට බැස ආවෙමි. කය දෙස බලන්නට සිදු වුණේ ඉහළ සිට පහළ යමක් බලන මෙන්ය. නැවත ශබ්ද ඇසෙන්නට විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිය ලැබේවා. ඔයකට අර සතිය පිහිටීම සඳහා තමන්ගේ කය නිමිත්තක් කරගත්තාම එහෙම නැත්නම් අරමුණක් කරගත්තාම ඒකේ ලාභ කීපයක් තියෙනවා ඒව තමයි මේ විස්තර වෙන්නේ හදිසියෙම සද්දයකට පිට ගියා එතකොටම Tamanට තේරෙනවා මම ඉන්නේ ආරක්ෂක භූමියක නෙවෙයි කියලා මම ඉන්නේ ගෝචර රාජ්‍යත්ව භූමියේ නෙවෙයි තාත්තගේ ඉඩමේ නෙවෙයි වෙන තැනක ඉතින් එතන හිටියොත් නෝපන්න කුසල් නෝපෙදෙන්න ඉඩ තියෙනවා උපදින්න ඉඩ තියෙනවා කියලා ඒ පිට යනවත් යන බව දැනකොටම නුහුරු නුපුරු තැනකට යනකොට අනාරක්ෂිත බව වැටහීම ලැජ්ජාව කියලා කියනවා. පවට පවට ඇති බය කියලා කියනවා. සතිමත් කෙනෙකුට විතරයි බය ලැජ්ජාව පහළ වෙන්නේ. ඒ නිසා සර්වචන්සේ සඳහන් කරලා තිනවා සති සම්පජඤ්ඤම් භික්කවේ අසති සති සම්පජඤ්ඤම් විප්පයුත්තස්ස හතූපනිසං හෝති හිරොත්තප්පං. බය ලැජ්ජ මේ සතිය නැති මනුස්සයට බය ලැජ්ජාව ඇතිවීමේ මූලයවත් නැහැ කියලා තියෙනවා. සතියින් ඉන්න කෙනාට තමයි දන්නේ මම ඉන්න ඕන තැන නෙවෙයි ඉන්නේ සද්දේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි සද්දේ ඉඳලා දැන් ආපහු හිත ඉබේ වෙනවා කයට මේ සති වඩපෙන්නාට. ආවට පස්සේ ආනපාන හිටියන සද්දේ කයේ හිටියන කයට ආවට පස්සේ ඒක ප්‍රත්‍යක්ෂණය කරනවා. යන්න ඉස්සෙල්ලා තිබුණු විදිහටමද තියෙන්නේ. ඇවිස්සලාද ආපහු කය ගන්න හිත ගන්න අමාරුද කියලා බලනකොට මේක මොකක්වත් වෙලා නැහැ. අතහැරලා ගිය විදිහට මේනවා. එතකොට පේනවා මේක කෙලෙසිලා නැහැ. මගේ හිත පොඩ්ඩකට එළියට ගිහිල්ලා සද්ද නිසා අනවශ්‍ය තැනකට ගියයි කියලා හිතුණට නැවත ඇවිල්ලා බලනකොට කය කවදාකවත් හිත ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එතකොට පේනවා නැවත ඇවිල්ලා බලනකොට මේක පශ්චාත්තාප නොවි හිටියොත් අරකින් කෙලෙස් සිපිදලා නැහැ කියලා සාතිකයක් දෙනවා. තියෙනවා කෙලෙස් අවශ්‍ය වෙනවා කියලා සාතිකයක් දෙන නිසා යෝගාවචරය ඉගෙන ගන්නවා කෙලස් කෙවන් කිරීමේ වැඩ පිළිවෙල නැත්නම් අහෝසි කිරීමේ වැඩ පිළිවෙල. ඒ නිසා මේ සතිය කරගෙන කරගෙන ඉදිරියට යනකොට ඒකේ අපට මේ පුදුම විදියට මධ්‍යහන ලක්ෂණයක් ලක්ෂා. එහෙම නැත්නම් දෙයක් දිහා බලනකොට මේ ප්‍රകൃතිය මේකයි කියලා විකෘති වෙච්ච ගමන් විකෘති නොවි නම් අරින්නේ වෙනවමයි වෙච්ච ගමන් මම ඉන්නේ විකෘතියක් කියලා තේරෙනවා. ඊට පස්සේ ප්‍රകൃතියට එන එක ඉබේම සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් අපි ගමනක් කරන්නලා හැදලා කණ්ණාඩි ළඟට ගිහිල්ලා හොඳට මේ කොණ්ඩේ පීරලා හරි ගැසලා ලෑස්ති වෙනකොට නහය ඔටු කැල්ලක් තියනවා කියලා හිතන්නේ. කණ්ණාඩියෙන් පේනවා. දැන් පේනවනේ කණ්ණාඩියෙන් බලන්නේ නැතුව ගියා නම් ලස්සනට සෙන්ට් දාලා පවුඩර් දාගෙන යනකොට මිනිස්සුන්ට පේනවා මේ යක්ෂයාගේ නහය හොටු කැල්ලක් තියෙනවා කියලා කියන්නත් බෑ දැන්. මලු විකාර ඇඳගෙන ඉන්නේ නෝ කණ්ණාඩියෙන් බැලුවා නම් අර ඔක්කොම මූණ හැදුවටත් මහපන් අර හොටු කැල්ල අරන් දා ගන්න පුළුවන්. අරන් දානවමනේ. එච්චරයි සතිය ගැන සතිය ගැන මේ ආදාසෙයි. යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් බලන්න වැඩ ඉවර වෙලා ප්‍රතිවීක්ෂණය කරලා බලන්න මම මේ දේ කරේ ඒ කොහොමද හැදේ කියලා. ඒ හිත ඒ තරම් ඔපත්. හිත ඒ තරම් පිළිබිඹු කරන සුළුයි. ඒ නිසා නිතරම තමන් කරන දේ ප්‍රතිවීක්ෂා කරලා බලන්න, අනුපසනම් කරලා බලන්න මුලදි මුලදි නම් පේන්නම කක්ක කැලි තමයි. කුණු කෙලක අඬුව පෙනෙයි, හොටු ඇවිච්ච පෙනෙයි, নানা ප්‍රකාර දේවල් පෙනෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අපේ දිහා බැලලා hina වේගෙන ඉන්නේ මොකද ඔය? අපේ හොටු කෑල්ල පෙන්නනවා. මුංගේ මහා ලෝකට අඳිනවා, තරසනවා, ඔක්කොම කරනවා. කක්ක කෑල්ල එළියේ. ඉතින් බුදුරජාණන් කියන ඕක වහපන්, ඕක බලපන් කණ්ණාඩියක් නකට ගිහිල්ලා ඉතින් ඒක නිසා සාමාන්‍ය සතිය පිටුව මනුස්සයට මේ සමාජය දිහා බලනකොට ආයේ hina කාලා ජීවත් වෙන්න පුළුවන්. ආයේ බත් කන්න ඕනේ නැහැ. මේ මිනිස්සු කොච්චර කෙරුවත් මොනර නටකොට වගේ නටන්න නටන්න පිල් වීදන් වීදන්ට පස්ස පැත්තේ ඉන්නේ. පොඩ්ඩක් පිටිපස්සෙන් ගිහලා බලන්න ඉතින් ඔක පිල් ටිකෙන් වහගෙන හිටපයියකෝ ඔක මතු කරනකොට පිටිපස්සේ එළියේ. මේ නටන හැම නාටකමකම තියෙන්නේ ඕකයි. මොනර පිටි පිල් ටික තියෙන්නේ පස්ස වහගෙන ඉඳ ඌ කරනදී මේ මේව කරලා හොල්ලනවා. හොල්ලනකොට එක පුලියේ ඔය හැම ගිහියෙක්ගේ වැඩක් දිහා බලනකොට හැම පුතත්ජනෙක් වැඩක් දිහා බලනකොට ධර්මයේ හැටියට බලනකොට පේනවා මේ අන්ධහැර පාණ්ඩ යනකොටම කියා වහන්න යනකොටම ලෝකෙට පරපාසය කරන්න හදනකොටම ගෙදෙට්ට මරගාතයක් එනවා. ඒක හුඳුවට බලන එක තමයි හිත පිට යන්නෙත් නෑ. ගිහිලා ආවට පස්සේ ආයේ අර හිතපු ආනාපානට දාලා බලන්න. හිතපු පිම්බි වැකිටම දාලා බලන්න පේනවා මේක මොකුත් වෙලා නෑ. එතකොට දන්නවා පිට පිට යමෙන් අකුසල් වෙලා නැහැ. ඒ නිසා ඒ ලිමේ අන්තිමට සඳහන් කරලා තියෙන්නේ gediy ගහනකොට හිත පිට යනවා. ආය අරගෙන දාලා බලනවා මං හිතපු තැන පිට ගියේ හිත ආවට පස්සේ කරදරයක් වෙලා නැන්න බලන්න පුළුවන් මගේ චිත්තසංතානෙ කෙලසිලාද නැද්ද කියලා. මේක වෙන මොන උපකරණයක්වත් ලෝකේ නැහැ පිට ඕක කියලා දෙන්න. තමන්ම සතියෙන්මයි කරන්නේ ඒත් ආධුනික සතිමත්යට ඒක හම්බ වෙන්නේ නැහැ. ගොඩාක් ස්වං විවේචන සහිතව තමන්ම දිහා බලන්න ඕනේ. හිත පිට යන එක වළක්වන්න නම් බෑ. ගිහිල්ලා ආපහු ආවට පස්සේ ආභෝග කරපු කය එහෙම තියනවාද කියලා බලන්න පුළුවන් ශක්තිය තියෙන සතිය වඩන කෙනාට විතරයි. ඒකෙන් තමයි අපිට account balance කිරිල්ල කරන්න පුළුවන්. ඒ ඒ ගණදුන ඉවරයි. ඒ ඒ account balance ඊගාව චිත්තක්ෂණයට යන්න පුළුවන්. ඒ නිසා ඉස්සරහට යනකොට යනකොට යනකොට තමයි පුදුමාකාර කරන කරන හැම දෙයක් පිළිබඳව ප්‍රත්‍යක්ෂණයක් උරගා බැලීමක් ඒකට කියනවා අපදානේන සම්පායති කියලා සපන්ට චරිතයෙන් සපෙලා කියන්න පුළුවන්. මම මෙතන වරද්දාගත්තා මෙතන හරි ගසගත්තා මේ වැරද්ද මං හදුවා මේ වැරද්ද හැදුවේ නැහැ කියලා තමන්ගේ චරිත මේ කායින්වත් සාක්ෂි අහන්න ඕන ගමන් නැහැ. තමන්ගෙම අපදානේන තමන්ගේ චර්යාපදානේම සම්පා තපේලා කියන්න පුළුවන්. මම මේක කෙරුවා. මම මේක කෙරුවේ නැහැ. මේක මයිති වෙච්ච එක. මේකෙන් ඔයාලට හානි වෙලා තියෙනවා. මට හානි වෙලා නැහැ. ඒ ටික දවස් දෙක යනකොට ඉන්න පටන් ගත්තාම අපිට කාගේවත් මම ලස්සනද හොඳද අහන්න ඕනේ තමන්ගෙම සතියෙන් අර ප්‍රත්‍යක්ෂණය කිරීම පෙන්නන ගතිය එන්න පටන් ගත්තාම ඒ ඒ ධර්මතාවයේ මනුස්ස හැම කෙනාටම පොදුයි හැම හිතටම පොදුයි ඒ නිසා මේ පුංචි ආනිසංශ මම මේක අගය කරන්නයි කතා කරන්නේ ඒ නිසා හිත පිට යන එකේදී කලබල වෙන්න එපා පිට ගියේ හිත නැවත ආවට පස්සේ බලන්න Taman නතර කරලා ගියේ තැනින් වැඩේ පටන් ගන්න පුළුවන්ද එහෙම නැත්නම් gedara අවුල් වෙලාද තියෙන්නේ කියලා ආහන් ඒකෙන් තමයි තමන්ට දැනගන්න පුළුවන් ඉන්නේ සති ආරක්ෂාව තමන්ට තියනවාද? ඒසා බුදුම ස්වාංශ කියනවා තමන් සති ධර්මයේ ආරක්ෂා කරනවා නම් නිතරම සති ධර්මයේ තමන්ව ආරක්ෂා කරනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. එහෙම නැතුව මේ මේ පිළිත් නූල් ගැට ගැහුවට පඳුරු දැම්මට සුර දාගත්තට ඒ වෙලේ ওই කියන මට්ටමට වෙන්නේ නැහැ. ඒ මට්ටමට වෙන්න තමයි සති ධර්මයේ අරසා කරන්න. අපි යනවා ඊගා ප්‍රශ්න. අංශ මා පරයන්කේ අරමුණට හිත පිහිටවන විට වරින් වර සිතවිලි ඇතිවෙමින් නැතිවෙමින් යන බව තේරෙනවා. ඒ අවස්ථාවල සිතට දැනෙන සිතවිල්ල රාග, දේශ යන්න හඳුනා ගන්නවා. කයේ හිරිවැටීමක් හෝ මඳුරුවන් මුහුණේ වැසූ විට එය දේශ ස්වභාවයට පෙරලෙන්න යන බව දැනෙන නිසා ඒද අනිත්‍ය බව වටහා වටහා අරමුණට හිත පිහිටවනවා. එන්න එන්නම හුස්ම කලින් තිබුණාට වඩා අඩුවීමක්ද පෙන්눔 කරන අතර එකිනෙකට තිබූ දෙයක් වෙන් යන ස්වභාවයක් ගනී. පාද හිරිවැටීමක්ද දැනේ. නැති ස්වභාවයකට දැනී නැති ස්වභාවයකටපත් වේ. නමුත් ඒ ගැන නොසිතා අරමුණට සිත පිහිටයි. එක් ග්‍රහන් එක් නාසයෙන් පුංචි එක් අවස්ථාවක පුංචි ගැස්මකින් ඉහළට යන බවක් තේරෙනවා. එය කය සැහැල්ලු බවක්ද තේරෙනවා. ඒ සෑම දෙයක්ම ගැනම නොසිතා අතීතයටද අනාගතයටද සිත නොයවා වර්තමානයේ සිටින්නට උත්සාහ දරනවා. ඔය විදිහට ටික වේලාවක් අරමුණේම සිටින විට අඩු වෙමින් යන හුස්මත් සමග සිතුවිලි වල වේගයද අඩු වෙමින් නැති වෙමින් ඒ දිහා ඔහේ බලාගෙන සිටිනවා. සිතට පාළුවක් හිස් බවක් දැනෙනවා. හුස්ම ගැන මතකයක් නැති බැවින් ඇස් දෙක අරින්න සිතුණත් නැවත නොහරින්නද හිතන බවට වැටහි. අද දින භාවනාවේදී කලින් දිනමෙන් කය සැහැල්ලු වී අරමුණෙහිම සිත පිහිටවා සිටන විට හුස්ම ටිකෙන් ටික අඩු වී නින්දකට ගියාක් මෙන් හැඟේ. ඒ අවස්ථාවේ ගැස්සෙන ගතිය කීප වරක්ම දැනුනි. පැයක පමණ කාලයකදී දිග හුස්මකින් දෙනෙත් විවර වී බලද්දී ප්‍රබෝධයක් මිස අලස බවක් නොවේ. එයින් වැටහුනේ නින්දේ නොසිටි බවයි. මේ කලින් කීප වරක්ම වී ඇත. මම දවසේ බොහෝ වේලාවක් සිහියෙන් සිටින්න උත්සාහ දරනවා. සිතවිල්ලක් එන විට ඒවා රසකර විඳින විදිය, ඒවායින් ඇතිවන රාගය, දේශය සහ මමත්වය යම් දුරකට තේරෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මම භාවනාවට තවම ආධුනිකයි. නිස්සරණ වණයට පැමිණි ප්‍රථම අවස්ථාවයි. කරුණාවෙන් දෙපා නැමද ඔබ වහන්සේගෙන් අසරණ අපට ගුරු උපදේශයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. මම ඊයේ උත්සාහ කරා ඥානපෝනික ස්වාමීන් වහන්සේගේ Power of Mindfulness කියන පොත පරිවර්තනය කරන්න මොකද ඒකේ උංගා ගැඹුරු පොතක් මට හිතුණා ඒකට පරිවර්තන කෙරුවොත් අලුත් අදහස් දාන්න පුළුවන්. ඒකදී ඒ ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් සතිය පිහිටවන්න හදන කෙනෙකුට ලස්සන රූපයක් දකින නැත්නම් ලස්සන සද්දයක් ඇහෙන. එතකොට මෙයාට රාගේ පහළ වෙනවා. හැබැයි එතකොටම සතිය මතක් කරලා දෙනවා. ඔබ ඉන්නේ අරමුණේ නෙමෙයි ඔබ රූපෙක ඉන්නේ. ඔබට රාගේ පහළුණයි කියලා. ඒත් එක්කම එයාට సౌందర్యාත්මක හැඟීමක්ලු හිතේ ඇති වෙන්නේ යකෝ මට ඉස්සර මේ දැනුන්නේ නෑනේ. මට දැන් රාගේ පාලුච්චා රාගේ පාලුච්ච බව දැනෙනවා. ආයෙ ඔන්න මට අරමුණට යන්න පුළුවන්. එතකොට රාගේ පාරුණා කියලා දැනගත්තයි කියලා කිසිම හානියක් වෙන්නේ නෑ. ඒ වෙනුවට දැනුමක් පහළ වෙනවා. ඉස්සර මේක නොදැනී සිද්ධ වුණේ. එතකොට මේක කාගෙන යනවා. දැන් මේ රාගේ පහළනවා දැනගත්ත ගමන් ඒ රාගේ දිගට යන්නේ මට මේක දැන් අල්ල ගන්න පුළුවන් වුණා කියලා సౌందర్యාත්මක හැඟීමක් ඇති වෙනවා කියලා තියෙනවා. එතනදීම නැතරලා අරමුණට ආවොත් හරි දක්ෂයි. යම් විදිහකට රාග ඉදිරිපත් වුනොත් නියපොත්තෙන් කඩන්න පුළුවන් එක ඉතිං වැවෙනවා. වැවිලා අන්තිමට පොරෙන් කපා ගන්න මට්ටමටපත් වුණාට පස්සේ ඒ සංසේ ජවනිකා රාශියකින් පෙන්නනවා එක්කෝ ඒ රාග ජනක අරමුණ ඉල්ලන්න වචන කියවෙනවා. ඒ නැත්නම් ඒක නොදුන්නොත් හොරකම් කරන්න හිතෙනවා. ඉතින් ඊට පස්සේ කායික වාචික වශයෙන් අර ඇතිවිච්ච රාගයට වැඩෙන්න දුන්නොත් මේ අපේ සීලයත් බිඳගෙන සදාචාරයත් බිඳගෙන යනවා. අන්තිමට ඒ සංස ලියනවා එහෙම වුණත් මට දැන් අදහසක් ආවා රාගයක් ඇති වුණා. ඒක දිගේ ඉල්ලුවා හම්බුනේ නැහැ. හොරකම් කෙරුවා. දැන් දැන් දන්නවා ඕක මුලින්ම අල්ලගත්තා නම් ඔච්චර දුරට ගියන්නට මට බේරෙන්න තිබුණයි කියලා. දැන් අල්ලවුවත් හොරකම් කරවට පස්සේ ඇල්ලුවත් අනිත් දවසේ නොකරන්න හරි පාඩමක් එකේ ඉතුරු වෙනවා කියලා. පමා වෙලා මේක තේරුම් ගත්තත් ඒ සතිය ආයති සංවරයට ආය මේවම දෙයක් නොකරන්න ඉක්මනටම අල්ලගන්න දැනුමක් දෙනවා. නිසා එක එකනා එක එකනා මේ සතිය ප්‍රයෝජන ගන්නෙ අප්‍රමාදයේ තරමට තමයි. වෙන්නකොටම අල්ලගත්තොත් අප්‍රමාදීව නියපොත්තෙන් කරලා දානවා. පමා වුණොත් පොරෙන් කපලවත් බේරන්න බෑ. නමුත් එහෙම වුණත් Tamanට තේරෙනවා මේක දෙවැන්නේක් සම්බන්ධ නැහැ මමයි වැඩිකාරයා. මත්‍යදී මේක නොවෙන්න මම මේක වග බලා ගන්න ඕනේ කියලා ඒ යෝගාවචරයට ලැබෙන මේ ධර්ම අභ්‍යාස කිලෝරක් නැහැ. ඒ නිසා දවසේ හැම වෙලාවෙම සතිය නඩත්තු කරන්න මුලින් මුලින් ගොඩාක් අත්තරදී අහු වෙන්න පටන් ගන්නවා. මේ කියන්නේ නොකල යුතු නොපනත්කම් නොහොබිනා වැඩ ඒ වුණා ප්‍රශ්නයක් නැහැ. ඒක මත්තේ එහෙම දෙයකට නොකරනද හොඳ පූර්වදර්ශයක් වෙනවා. ඒ නිසා ඒකන පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාපනොත් මොනක් කරගන්න බෑ. ඒ නිසා මේ වගේ අහුවෙන්න පටන් ගන්නවා රාගේ නැහැටි එන්නකොටම අල්ලා ගන්න පුළුවන් වුණොත් මට රාගයේ වශී වෙනවා. පහ වුණොත් මම රාගයට වශී වෙනවා. එචයක ඉද්දිම ඇල්ලිල්ලින්ම ලේ පිට සටන් කිරීමෙන්මයි මේක ඉවර කරන්න තියෙන්නේ. උගුරට බෙහෙත් බීලා නැහැ. මෛත්‍රී පුත්‍ර ජානන්සයිලා අත දීලා හම්බුනිවන් දැක්කයි කියයි ඒ කතාව වෙන්න බෑ. උනොත් මේක ප්‍රතිපදාවක් නැහැ. ඒ නිසා ඔය ටික ටික ටික ටික අහුවෙන ටික මේ රාගේ මේ විරාගේ කියලා ගණන් ගන්න එපා චෛතසික ධර්ම. එනේන දේ මේ විදිහට අවබෝධ වීම වෙනවා නම් කලබල කරන්නත් එපා. හිමීට ඔය ගැම්ම පාත්තගෙන යන්න. එතකොට තමයි තේිනවා මේ පුංචි පුංචි කරපු මුල් මුල් පරිේශන වලින් තමයි ඉස්සරහට ලොකු දනු සම්භාරයක් එන්නේ. ඒ නිසා හැමදාම ආධුනික මනසක් තියාගන්න. පැහිය වෙන්න යන්න එපා. මම මේ දන්නවයි කියලා හිතන්නත් එපා. අලුතෙන් පටන් ගත්ත කෙනෙක් වගේ කරගෙන යන්න මේ හොඳ අනුග්‍රහයක් ලැබිලා තියෙන්නේ. මේක අඛණ්ඩව පවත්වාගෙන යන්න උත්සාහ කළ යුත්තේ. নমස්කාර කරමි. নমස්කාර වේවා ගෞරවනීය සාමින් වහන්ස. වැලිමලුවේ කළ සක්මන් භාවනාවේදී ඔසවන තබන පාදයේ දෙස බලා සිටියේදී කකුලේ මාපටඟිල්ල වෙත සිටිය සිහිය පිහිටවා සිටිද්දී පටවි බව වැඩියෙන් මාපටඟිල්ලට දැනුණද පාදය පාදයට සිහිය පිහිටවද්දී වැඩියෙන් තද බව විලිඹු පෙදෙසටත් දැනෙන්නට විය. ටික වේලාවකදී කය ඇදව විනිවිද වැනි තත්වයෙන් මැඩගෙන මුල කමටහනට සිත් යොමා සිටිවිත වලලු කර තද වේදනාවක් ඇතිවිය. ඒද වේදනාවක් යයි සිතන විට නැවත දනහිස දෙසින් වේදනාව දැනුනි. එයද වේදනාවක් යයි සිහිය පිහිටවා නැවත මූල කර්මස්ථානයට හිත යොමා භාවනාවේ යෙදුනි. දහඩිය ගලන ගතිය, කටට කෙල පිරෙන ගතිය, දුගඳ හමන ගතිය වැනි විවිධ අරමුණද ඒ ඇති බව නැති වී ගියේය. එවිට සිතට සතුටක්ද දැනුනි. මම එය මානයද සිතා නැවත අරමුණට සිහිය පිහිටවා සක්මනින් ඉවත්ව පරියංක භාවනාවට වූ කල්ලි එක් ක්ෂණයකින් දීම සිත වහා සමාධියට පිවිසියාසේ දැනුනි. පරයන්කයේදී ප්‍රථමයෙන් ශරීරයේ සෙලවීම අත්පා තදවීම දෙපසට විසිවීම වැනි දේ සිදු අතර පපුවට අපහසු බවක්ද දැනුනි. එය හඳුනාගත් විට කුස තුල වේදනාවක්ද ඇතිවිය. ඒ අරමුණද හඳුනාගත් විට එක් පාදයක දන හිස සහ පහළ කොටස තද වේදනාවක් ගෙන දෙන්නට විය. එය වේදනාවක් යයි සිතන් සිතින් සිතන විට සමගම ඊළඟ සිත එළඹෙන තරම් වේගයෙන් වේදනාව නැති වී ගියේය. එය ගැන සතුටක්ද දැනුනි. මුහුණ පුරාම පැහෙන බත් හැලියක බිඳි බිඳී යන පෙන පිඩුමින් ඇතිව නැතිව යන සයද්ද දැනුනි. ඔබ වහන්සේ දුන් උපදේශයන් තුල මේවා හඳුන ගැනීමට නම් මට හැකි වුනිමි. එහෙත් සමහර විටක මොහොන ඇද වෙලා ඉදිමිලා කට ඇරිලා වගේ සිතෙන විට අරමුණෙන් ඉවත් වන්නටද මීට පෙර දිනයන්හිදී භාවනාවේදී සිත්විය ඒ වන් එසේ වනුවේ එය යමක් දුටු එය යමෙක් දුටු ඔත්‍යයි සිතුණු බැවිනි එවිට ඇතිවන සිත නැවත අරමුණට ගත හැකිය එහෙත් එම සිත් මේ සිත් පරම්පරාවටම අයත් ඒවා බැවින් සිහි ඇතිවද සහ මෙම විස්තර තුල ඇති අඩුපහඩු පෙන්වා දෙන ලෙස ගෞරවයෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. මේකේ අර ඉස්සල්ලා රචනයක තිබුණා වගේ දෙඅධ්‍යා බලයින් රොඳ සතිය මණ්ඩේ කෑලි කෑලි වශයෙන් පේන. පුටු අධ්‍යා බලන පුටු කෑලි කෑලි වෙන් කරලා පේනවා වගේ. ලේගෝ සෙට් එකකින් හදපු මේ සතෙක් බලනකොට ඒ කෑලි කෑලි වෙන් වෙලා පේනවා වගේ වේදනාවක් පේනවා. කෑලි කෑලි වෙන් වෙලා. මේ ඉස්සලා කෑලි ඉවරයි. ඊට පස්සේ ඊගාව කෑලි වෙන මෙන්න. ඉතින් ඒකට කෑලි කෑලි කඩාගත්තට පස්සේ ඔක තියෙන බය ගොඩක් අඩු වෙලා යනවා. ඒකට අපිට බයක් ඇති වෙච්ච වෙලාවක සංඛාවක් කවුරු හරි අපිලන් සැක කෙරුවා වගේ කියන එකත් ඔකත් ඔය කෑලි කෑලි කඩාගත්තොත් හරි ලීසි වැඩි කරගන්න. කුට්ටියට ගත්තොත් ඒකකයක් වුණොත් දරා ගන්න බෑ. ඉතින් සතියෙන් කරන්නේ thin slicing of time කියලා. කාලේ ඉතාම සුනීව සියුම් පතුරු වලට කපනවා. පතුරු උණු සිවි වගේ. කැපුවට පස්සේ එක එක කැලලක තියෙන කෙලෙස් අඩුයි. ඒ පුංචි කාලපරාසයක තියෙන කෙලෙස් ප්‍රමාණය අඩුයි. එතකොට ඒකට පහර දෙන්න පුළුවන්. ඒ නිසා සතුරෙකුට පහර දෙන්න ඕන නම් සතුර විසිරවන්න ඕන. විසිරලා එක එක ඇදලා ගන්න ඕන. එහෙම තමයි කියන අඟුලිමාල හැමතුරු සමුදාවක් ආවත් පිටිපස්සෙම ගිහිල්ලා පිටිපස්සේ කාවේ කට වහලා පියෙන් අයින්නවා ඌ කපලා මරලා ඉවරනකම් අනිත් කවුරක්වත් දන්නේ නැහැ. ඊගාවේ කල්ලනවා. අන්තිම බලනකොට එක එක්කත් බලන්නෙත් නැ පිටිවස බයයි. මුළු හමුදාම කපනවා. එක එක වෙන් කරගෙන ඉල්ලෙන් කරන්නේ. ඉතින් ඒක මේ කෙලෙස් සතුරත් පොදියට ආවොත් අපි යට වෙනවා. මු පතුරු ගන්න ඕනේ. විසිතුරු කරන්න ඕනේ. විභජ්‍යවාදී කියලා කියන්නේ ඒකටයි. ඒතකොට පේනවා ඔය කියන තරම් ඔය යකා කළු පාට නැහැ. මේ රජ කෙනෙක් දුන්නලු බමුණු 100කට කෑම. ඒ බලන්න බර බමුණු කියන්නේ මේ බුද්ධඝමී විස්තර බලනකොට පෙරිත જાතියක් කියලා කියන්නේ කාල ඉවරයක් කරන්න කියලා. ඉතින් කාණ්ඩ දුන්නලු මුන් කාවහම බුදුරජාණන්සේ කියන්නේ කාක මේ මේ නැගිටින්න බැරිලු සලුව කඩාන වැටෙනවලු. කට දෙපැත්තේ තියෙනලු කෑම ඉතුරු වෙලා කපුටේකට කන්න තරම්. කාලා කාලා කාලා කාලා අත දෙන්නවලු නැගිටින්න. ඔය ලකුණු තුනක් වෙනවා බමුණු. ඉතින් මේ මේ තරමට කන්න දීලා රජුරෝ කිව්වලු එක එකාට පොල් ගෙඩිය ගන්න දීලා දැන් ඔක්කොම කාලේ ඉස්මෘත් වෙනකන් කෑඩොස් ගිහ මේ පොල් ගෙඩිය කෑ නැත්තම් මරනවා කියලා. සිය දෙනෙකුට දුන්නලු පොල් ගෙඩිය සියක්. දැන් බහුණු ටික කල්පනා කරවලු දැන් වැඩේ කියලා කිව්වලු අපිට පොඩි සම්මන්ත්‍රණයක් තියන්න ඕනේ සම්මන්ත්‍රණයෙන් පස්සේ උත්තරයක් දෙන්නම් කියලා. සම්මන්ත්‍රණය කළා එක කිව්වලු එක පොල් ගෙඩියක් ගන්න 100ට කපලා අපි ටික ටික කමු කිව්වා. සීසසී ලොකු වමුණගේ පොල් ගෙඩිය අරගෙන රජුරන්කට හරි අපි ලෑසි අපිට මේ පොල් ගෙඩිය පුංචි පතුරු 100කට කපලා දෙන්න. ඉතින් ඒ කපලා කන කන ඉතහැන වෙලාවක් කරන බඩත් බහිනවනේ. ඊට පස්සේ දෙවෙනි බමුණයි කපන. අන්තිම පොල් ගෙඩිය 100ම කෑවා. එකක් 100ට 100 කපලා 100 දෙනාට කන්න පටන් ඒ වගේ අපි මේ කන කෑම අපි මේ කන පව් එහෙම නැත්නම් අපි මේ කන අකුසල් අපි මේ කරන වැරදි පුංචි පුංචි කෑලි වලට කපලා ගත්තට පස්සේ අර වගේ කරතයි. නිසා ද්වේෂයක් නගින හැටි බලන්න හිමීට. රාගයක් ඇති වෙන හැටි බලන්න හිමීට බල බලනවා පොඩි පොඩි පොඩි පොඩි කෑලි කෑලි වලට වෙන් කරගත්තාම ඒක අපිට බුදුචානන්සේ පෙන්වන්නේ විභජ්‍යවාදී රිඩක්ෂනිසම් පුංචි කෑලි වලට කඩලා බලන්න කඩලා එක සැරයකට එක එකක් ඉවර කරන්න අන්තිමට Tamanට තමගේ සතිය වැඩෙනවා ශිල්පේ වැඩෙනවා ආර්ය පරිශ්‍රණේ වැඩෙනවා කෙලස් දුර්වල වෙන්න පටන් ගන්නවා කිසිම දෙවන්නේක් අවශ්‍ය නැහැ කිසිම මේ මේ අඩුම කඩමුල අවශ්‍යතාවයකුත් නැහැ මේ මේ මේ දෘෂ්ටි කෝණය තමයි අපිට ඇති කරගන්න ඕනේ. ඒ නිසා මේක හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින්වහන්ස මම নমස්කාර කරමි. ආස්වාස ප්‍රස්වාසයේදී එය සංසිඳුන සයක් දැනුනි. ඉඳුරන් පිළිබඳවද වැටහුණි තිබිනි. ධාතු වශයෙන්ද එසේම සිදුවිය. මනෝකයද නැතුවි යන්නාසේ දැනුනි. මෙම කරුණ පිළිබඳව පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය ටික පැහැදිලි කරන්න තමයි හෙට අනිදා තියෙන දිගට මොකක් කරන්නේ ඒකට පැහැදිලි. වතුරට තල්ලු කරාට පස්සේ යන්තම් පස්සපැත්තේ ඉලිප්පෙන්න පුළුවන් නම් කියන තියෙන ඕම දම්බි ගහපන් ඒකට යනවා. දැන් ඉතින් තව කෙනෙකුට දාන්න ඕනේ. දැන් වතුරට තල්ලු කරලා තියෙන. දැන් පස්සපැත්තේ එළියට අවිල තියෙන ඉලිප්පිලා. දම්බි ගගා ඉන්න එකයි තියෙන. තව දවස් කීයක් තියෙනවද අපිට දවස් හතරක් පත් තියෙනවා. ඕකම කරන්න කරනකොට මේ පැහැදිලි වීම වෙනවා. තෙරුවන් සරණයි සක්මන් භාවනාව පළමුව මළුවේ සිටගෙන සිටිනා ඉරියව්වත් පිටස්තර කෙනෙකු බලා සිටින්නාක් මෙන් පෙනුණා මීට පෙර දිනවලත් පිටස්තර අයෙකු බලා සිටින්නාක් මෙන් පෙනුණත් ඊයේ සවස ඔබ වහන්සේගේ දේශනාවෙන් පසු ඊටත් වැඩිය පැහැදිලි ලෙස රූකඩයක් මෙන් සිතට දැනුණා සක්මන පැය අවසන් වනතුරම රූකඩයක් ක්‍රියා කරන්නාක් මෙන් පෙනුණා ගෞරවනීය ස්වාමින්වහන්සේ ඇසට රූකඩයක් ලෙස පෙනුණා නොව සිතට රූකඩයක්සේ දැනුණා. ඉඳ හිට සිතවිලි ආවත් ඒවාද ඒ ආකාරයටම සිතට හසු වුණා. ආනපාන සති භාවනාව. සක්මන් භාවනාවෙන් පසු පරයන්කයේ ඉඳගෙන සිටින ඉරියව්ව දෙසද රෝකඩයක් හිඳගෙන සිටිනාසේ පෙනුණා. එසේ පෙනෙනවා සමගම තිරස් අතට පැද්දෙමින් තිබෙන වේගයේ දුටුවා. පොඩි වේලාවකින් එම වේගයේ සියුම් වී නතර වුණා. හිත විවේක ස්වභාවයකටපත් වුණා. පැය අවසන් වන තුරුම රූකඩයක් බලා සිටින්නාසේ එදෙස බලා සිටියා. දෙතුන් වතාවක් නින්දට යාමට සෝදානමක්සේ දැනුණත් සුළු මොහොතකින් ඒ ස්වභාවය මගහැරී විවේක ස්වභාවයෙන්ම සිටියා. තවත් ටික වේලාවකට පසු කෙනෙකු ඇඟේ හැප්පිලා යනවා දැනුණා. දැස් විවර කර බැලුවා. ඇත්තටම කෙනෙකු යනවා. නැවත දැස් පියාගත්තා. සිතේ විවේක ස්වභාවයට කිසිම හානියක් සිදු නැහැ. එසේම ගල් ගැසී තිබුණා. පරියංක පෑයේදීම කය ගැන හැඟීමක් තිබුණේ නැති බවත් කකුල් හිරිවැටී තිබූ බවත් පරියංකේ අවසානයේදී දැනුණා. බාහිර අවස්ථාවලදීත් බොහෝ අවස්ථාවලත් නොයෙක් ඉරියව් දෙස රූකඩයක් නටන වාසේ පෙනුණා. ගෞරවනීය ගුරු හාමුදුරන් වහන්සේ භාවනාව දියුණු කර ගැනීමට අවශ්‍ය උපදේශයක් ලබා දෙන මෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. ඒ රූකඩ දිහා බලනකොට එක හරි ලස්සනයි රූකඩ දර්ශන මේ විත්සන්තර ජාතකය එතනින් ගියාම ඉසදන් දීව හැටි අනම්මනම් කරනවා. කවදා හරි රූකඩේ නූල් ටික දැක්ක දවසේ හිතා ගන්න. උඩින් එකට මේ නූල් නටවන එක සාමාන්‍ය පස් කළු පසුබිමක කළු නූල් දාලා තමයි හොල්ලන්නේ. ඉතින් අපිට පේන්නේ රූකඩේ විතරයි. නමුත් උඩ ඉන්න මිනිස්සෙකේ නූල් ගැස්සීමකින් මේක වෙන්නේ. ඒ නිසා කවදා හරි නූල බලන්න උත්සාහ කරලා සාර්ථක වුණොත් රූකඩේ රස නැති වෙනවා. ඒක මේ මහ පුදුමාකාර දෙයක්. ඒ රූකඩ නැතුව මුකුත් ඒක රසාස්වාදේ හිටියොත් ඕක මුකුත් බලන්න එපා. ඕන්න බිල්ල ගැලවිලා උඩ යනවා. ඉතින් ඉසදන් දුන්නා. ඔක්කොම සිද්ධ වෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ නූල් සූත්‍රයෙන් කියලා දැනගත්තට පස්සේ තේරෙනවා යකෝ මේක මේ තමන් විසින් රවට්ටගෙන ඉලක්ක මෙතන වෙලා තියෙන්නේ කියලා. ඒ වගේ තමයි මේ ඔක්කොම ශරීරේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ ධාතු මනස්කාරයෙන් කියලා. ඒ නූල් සූත්‍රය දැනගත්ත දවසේ පේනවා මේකට නේවාසිකයෙක්වත් අධිපති කෙනෙක්වත් මගේ කියා ගන්න පුළුවන් කමක්වත් නැහැ. ඒ ඒ නූල් ගැස්සෙනකොට මේකට නටන්න නැතුව ඉන්න බෑ. ඒ නූල් සූත්‍රය තමයි බුදුරජාණන්සේ පටිච්චසමුප්පාදය, එතනින් ගියාම හේතුඵල ධර්මය, ඊට පස්සේ ඔය ධාතු මනසිකාරය කියලා අපිට පොඩ්ඩක් සූත්‍රේ පෙන්නලා තියෙනවා. හැබැයි ඒක දිහා තමන්ගේදීම අනුන්ගේදී වගේ බලහිනකොට තමයි නූල් සූත්‍රය බලන්න පුළුවන්. ඒ නිසා සූත්‍රය දැක්කට පස්සේ තීරෙන්න පටන් ගන්නවා මේ ලීකැලි ටිකක් මේකේ තියෙන්නේ. තිනකට සමන් ජීවිතං කියලා බුදුරජාන්සේ සඳහන් කරනවා. ඉතින් එහෙම රූකඩ දර්ශනයක් කරනකොට මේ ඉඳපු ගම මිනිස්සු ගල් ගහන්න පටන් ගත්තා. බලනකොට මේ මාර පරාජේ රූපයේදී තන්නාරති ළඟ නටනවා බුදුරජාණන්සේ ගහක් කුල ඉඳගෙන ඉන්නවා. අරුවට වැරදිලා බුදුරජාණන්සේ සිවුර කොටින් අල්ලගෙන නටනවලු තණ්හා කියලා වාඩි වෙලා ඉන්නවලු. මිනිස්සු ගල් ගහන්න පටන් ගත්තලු. බලනකොට උඩ ඉන්නේ කාට බීලා රූකඩේ මාරු වෙලා. බුදුරජාණන් වහන්සේ නටනවා. තණ්හා හිතකට ඉන්නවලු මෙහෙම කරගෙන ගහක් මුලට වෙලා. ඔය වගේ රූකඩ නැටි අපේ අතිමොත් සිද්ධ වෙනවා. අපිට වයර් මාරු වෙනවල් එනවා. මාරු වුණාට පස්සේ දැන් මෙහෙද උඟහක් ඔය අමුත්තු ආපුවාම මයිලකටලි hina වෙලා කතා කරනවා. මට දන්නවා යුවර් මට වයර් මාරු වෙලා තියෙන්නේ. කවුද කියලා මතක නැහැ. ඉතින් ඒ මන්තේ මං අහනවා අනේ මට <laughs> මට මතක් කරලා දෙන්න කවද්ද හම්බුනේ කියලා. ඉතින් ඒකම කැමති නෑ ඒකට. එහෙම නැත්තම් මේ මට කාගේ නූල් සෙට් එක අල්ලන ශ්‍රී ලංකාවට කියලා ඊට පස්සේ තේරෙන්නේ නැහැ. ඉතින් පටලවෙනවා. තිව අනන්තවත් ඔය සිද්ධ වෙනවා අපේ ළඟ. අපි හිතනවා නෑ නෑ හරියටම යයි කියලා. නෑ මේක තන්නේ කරම කවුදෝ නටවන්න නැටවිල්ලක් තියෙනවා. ඒ නැටවිල්ල දිහා බලනකොට ඒකට තමයි පටිච්චසමුප්පාදේ කියන්නේ. ඒක හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මයේ දකින්නම් මම කියලා බලන්න එපා. අනුන්ගේ විදියට බලන්න පුරුදු වෙන්න. ඊට පස්සේ තමයි මේ වගේ නූල් සූත්‍රේ පේන්න පටන් අරගන්නේ. ගෞරවනීය සාමින් වහන්ස මගේ කමඨහන ආනපාන සතිය භාවනා කළ ආකාරය සහ වැටහුණ දේ මම දැන් මෙතන කියා ඉරියව්වට හිත තැබුවෙමි හුස්ම රැල්ල ප්‍රකට විනි කෙටි හුස්ම රැලි දෙක තුනක් වැටහුණු අතර හුස්ම ගෙවි ගොස් විවේක ස්ථානයකට පිවිසුණුමි එදෙස බලා සිටින විට ආලෝකයක් ඇති වී අතර කුඩා අංශු රාශියකින්ද පිරුණි තොරණක බල්බ් පත්වන්නාසේ මේ ආංශුද ඊතා වේගෙන් ඇතිව නැතිව යාමට පටන් ගතී. මේ දිගටම පැවතිනි. මගේ හිතටත්, කයටත්, අවටත්, ඊතා ඈතටත් හිත යොමු කළමි. ඒ හැම තැනකම දුටුවේ එම දර්ශනයමයි. සෑම තැනම වේගයෙන් චලනය වෙන බවයි. ඊතා කුඩා ප්‍රදේශයකට හිත යොමු කළමි. සෑම අංශුවක්ම වෙන් වෙන්ව පැවතුණු අතර ඒවා වේගයෙන් ඉපද බිඳුනි. ඊට පසු එකක් කුඩා අංශුවකට අවධානය යොමු කළෙමි. එහි ධාතු ලක්ෂණ දැකගත හැකි විය. සැහැල්ලු බව, එකට බැඳී ඇති බව, උණුසුම් බව සහ සැලෙන බව දුටුවෙමි. සෑම අංශුවකම මේ සමාන ලක්ෂණ ඇති නිසා ඒවාට ඇලීමක් හෝ ගැටීමක් නැතිව වැදගත් සිතින් යුතුව ඒ දෙස බලා සිටියෙමි. මේ අතර ශබ්ද සිතුවිලි ආවත් ඒවා මගේ නොවන නිසා අල්ලා නොගත්තෙමි. එදෙස අවසන් වනතෙක් බලා සිටියෙමි. මෙසේ ටික වේලාවක් බලා සිටින විට මෙතෙක් පැහැදිලිව තිබූ අංශු සියුම්මී නොපෙනී යන ලදී. හිස් අවකාශයක් දෙස සතුටින් බලා සිටියෙමි. එතනදී සිතවිලි ගලා යයි. ඔබ වහන්සේගේ දේශනය පරිදි ඒ සැඟවුණු කෙලෙස් මතුවීමක් නිසා මුදුන් මුදුනස් සිතින් නැතිවන තෙක් සිතින් නැතිවන තෙක් බලා සිටියෙමි. නැවත නොදැනීම විවේක ස්ථානයේ හිත පැවතුණි. සමහර වෙලාවකට හුස්ම හිත පවතී. පසුව පෙර පරිදි මෙනෙහි කරන විට නැවත හිස් අවකාශයකට පැමිණියෙමි. සමහර වේලාවකදී එක්වරට හිස් අවකාශයට හිත යොමු වේ. සුපුරුදු පරිදි ඒ දෙස බලා සිටියෙමි. මේ ආකාරයෙන් සතියත් අරමුණත් පවත්වාගෙන යමි. අවශ්‍ය උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. උජා සමහර වෙලාවට අපි අංශ වලට හිත යොදනකොට ඒකේ තියෙන භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ ගති පේනවා. තමාලාට අංශු නැති ඒවට කියනවා පරිච්ඡින්න අවකාශය කියලා අංශු දෙකක් අතර තියෙන අවකාශයේ මේ බලබලා ඉනකොට අවකාශයට යනවා අංශු වලට යනවා නැත්නම් ඇති දෙයට යනවා නැති දෙයට යනවා. ගෝකල් ගියාට පස්සේ පේනවා හැම වෙලාවෙම ඇති දෙයි නැති දෙයි කලවමේ තියෙන්නේ. ඇති දෙය ආධුනිකයට ඇති දෙය පේනකොට නැති දෙය පේන්නේ නැහැ. නැති දෙය පේනකොට ඇති දෙය පේන්නේ නැහැ. දුවේට භාවිත කරපේ කරන තියෙනවා ඇති දෙයට නැතුව නැති දෙයට ඉන්න බෑ. නැති නැතුව ඇති දෙයට ඉන්න බෑ. ඉතින් අතර රයිගමයි ගම්පලයි වගේ රණ්ඩුවක් තියෙන්නේ. ඒක මම උපදෙන්න ඉස්සල පටන් ගත්ත එක. මම නිමන් දැක්කත් ඕක කොහොමයි. මම බැලුවට පස්සෙත් ඕක කොහොමයි. ඕක තියා මේ විනිශ්චයකින් තොරව බලන්න හිටියොත් තමයි අපිට තේරුම් වෙන්න තියෙන්නේ. ඌව දැකලා තමයි මේ කතන්දර හදාගන්නේ. ඕක දැකලා තමයි මේ කට කතා ගොතන්නේ. සම්පප්පලාප කතා කරන්නේ. ඒක නිසා යම් විදියකට බුදුසහන ඇයි මේ වගේ දෙයක් දැකලා මිනිස්සුන්ට තණ්හා කරන්නේ, මාන කරන්නේ, දික්ටි කරන්නේ, ඊර්ෂ්‍යා ප්‍රෝධමාන කරන්නේ අපරිඥාතන් තස්සාති වදාමි. මෝ හරියට මේක දැක්කේ නැති නිසා. හරියට දැක්කනම් ඒව ඇති වෙන්නේ නැතිලා යන. ඒ අන්තු අතර වෙනසකුත් නැහැ. ඔක්කොම එකයි. අනිත් එකේ අංශු දන්නෙත් නැහැ මේ පණ තියෙන ශරීරයකද ඉන්නේ නැති එකද කියලා. ඒ අංශු දන්නෙත් නැහැ ගෑනු ශරීරයකද පිරිමි ශරීරයකද කියලා. ඒ අංශු ඒ කට්ටියගේ නාටකෙම නටනවා. ඒ නිසා ඒක දිහා අර පරතෝ සංකල්පෙන් පිට කෙනෙක්ගේ ඔය බලහිනකොට තේරෙන පටන් ගන්නවා. ඒ දකින්න පටන් ගත්තට පස්සේ අපි ඔය කියන විදිහට පරියන්කෙන් නැගිටලා ගිහිල්ලා මොකක්ද යා බැලුවත් අන ඒ ඒ දර්ශනේ තමයි දකින්න හම්බෙන්නේ හිතේ තියෙන සති සමාධි නිසා. ඉතින් ඒක දකින්නකොට මේ මේ කැලේ වේවා මේ කැලේ නොවේවා කියලා ගන්න දෙයක් නෑ ඔක්කොගෙම ඒ පොදු ලක්ෂණේ පේනවා. එතකොට අපි මේ කේල් කනක මුල් ලැබරීම ඉල්ලලා අඬන්නේ නෑ. කොයි හැරෙත් තියෙන එකම කෙසේ කිරි තමයි. ඉස නැති දෙයක් නම් තමයි මට මුල් ලැබරින් ඕනයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේක ටිකක් අල්ල ඔහොම යnderින්ද එතකොට ওই දැඩි ආතති ගති අසහන ගති අඩු වෙන්න මේ සියල්ලකම තියෙන සමානාත්ම භාවය පේන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින්වහන්ස සතිය පිහිටවාගෙන ආනාපාන සතිය වැඩිීමේදී සිත විවිධ අරමුණු කරා ශනේකින් යයි එසේ ගොස් විවිධ දේ සිතමින් නැවත ආනාපාන සතියට පැමිණ සතිය වඩයි සිත ගිය බවක් නැවත පැමිණි බවක් දැනගන්නේ ඒ සිදුවීමෙන් පසුව ආනාපාන සතිය වැඩිීමේදීය එහිදී සිතවිල්ලක් දෙස සතුටක් ඇති නොවන අතර ඊළඟ අවස්ථාවේ සිහිය ආනාපානයෙන් ගිලිහෙන විටම අල්ලාගන්නේ යයි සිතුවත් ඒ සිදු නොවේ. සිදුවන්නේ පෙර ආකාරයේ සිදුවීමමය. උපදේශයක් ලබා දෙන්න සතිය පිහිටවීමේදී ඊට පෙර තුරුණුවන් වන්දනා කිරීම අවශ්‍ය නැතිද කියලා ප්‍රශ්නය. අපිට පේනවා ඇත්තටම මේ ඊයේත් අහුනේ වැඩේ පහුවෙලා අදත් අහුවෙන්නේ වැඩේ පහුවෙලා ඊට පස්සෙත් අහුවෙන්නේ වැඩේ පහුවෙලා කියලා හිතුණට ඒක බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒක යෝගාවචරයට තේරෙන්න ඊයේ වැඩේම වැරද්දම තමයි අද අහුනේ. නමුත් ඊට වැඩිය කලින් අද අහුණා කියන එක වැටහෙන්න ගොඩාක් කල් යනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා පරසූපමාවේ අත්පුරෝකින් වැඩ කරන මනුස්සයාට ගොඩාක් කල් ගියාට පස්සේ තේරෙනවලු මේ අතටම මැදිලා මේ මිට ඔප වැටලයි කියලා. හැබැයි කවදාද ඔප වැටුණා කියලා කියන්නේ දන්නේ නැහැ. පාවිච්චි කරන පාවිච්චි කරන මිට ඔප වැටෙන බව දන්නවා. නමුත් ඒක මේ ගහන එකපාරකට කොච්චරක් ඔබ වැටෙනවද කියලා ඒක නෙමෙයි මිනිහගේ වැඩේ කියලා. ඒ වගේම මනුස්සයා වැඩ කරන තාක්කල් පොරොතලේ දිලිසෙනවලු ගාන නිසා. නමුත් අන්තිමට බලනකොට තලේ ගෙවිලා යනවලු මිනිහා දන්නේ නැතුළු එක සැරේ මේ මතුලන කොච්චර ගෙවෙනවද කියලා. ඒක මිනිහට අදාළ නැහැ. ඒ වගේ භවනා කරන කෙනාට තේරෙන්නේ නැහැ මේ අප්‍රමාදී කොච්චර ඉක්මනට පටල වෙනවද කියලා. හැබැයි තමයි තේරෙනවා එදා මෝඩකම්ම කෙරෙනවා. තකතිරුකම එහෙමමයි. මේ මායя බලන්නේ අපිව පශ්චාත්තාප කරනවා. බුදුරජාණන් කියනවා ඔය කතා අහන්න යන්න එපා. ඔකේ අනිවාර්යයෙන්ම සතිය වැටෙනවා. ඔකේ අනිවාර්යයෙන්ම අප්‍රමාදේ වැටෙනවා. ඕහොම කරගෙන ඵලයක්. කරනකොට තමයි තේරෙයි මේ මිට ඔප වැටලා තියෙන වෙලාවකට. ඒක නිසා යෝගී තමන් පිළිබඳව සෑහෙන අනුකම්පාවකින් ආත්මනුකම්පාවකින් කටයුතු කරන්න ඕනේ. මේ වැරද්ද තියෙද්දි වැරද්ද නොකරන්න හිතාන හිටියත් මේ වැරද්ද සිද්ධ වෙනවා. මේක පිළිබඳව උදාහරණයක් කියනනම් කුඩු ගහන මිනිස්සු පිළිබඳව එහෙම නැත්නම් ඔය නරක වැඩ කරන පිළිබඳ බටහිර ආකල්පයේදී මේ මිනිසුන්ට ඇත්තට මේක නතර කරගන්න නතර කරන්න බෑ. ඉතින් මොනව කරන්නේ? රජයේ කටියට කියනවා මේකේ වෙන හානි අඩුකරනද අනුකම්පා ස්වරූපෙන් බලනවා. ආසියාකට කියන්නේ නැහැ ඔක වැරදි වැඩ කරන ඔකට අනුකම්පා කරන්න එපා. ඔක හිතේ දාන්න ඕනේ. ඔකට දඬුවම් කරනවා. ඉතින් දඬුවම් කරපුවා තව වැඩේ වැඩේ වැරදි වැඩේ වැඩේ වැරද්ද වැඩි වෙනවා. ඒ නිසා ආත්මනුකම්පාව ඇති වෙන්න එකම වැරද්ද වෙන්න ඇති. මට ආනපානේ වැටුනේ පහුවෙලා. හිත පිට ගිහිල්ලා ආවිල්ලා පහුවෙලා වැටුනේ ඒත් ඇති. ඒකවත් දන්නේ දැන්නේ. ඔච්චර කල් එහෙම දෙයක්වත් තියෙන බව දන්නේ මේක ඉක්මන් කරන්න යන්න එපා. පරසූපම විතර තියාගන්න. ගාක් කල්ලනට තේරෙවි මිට පොලිෂ් වෙලා තියෙනවා. මිට පොලිෂ් වෙලා තියෙන ගහන ගහන පාරෙන් තමයි කොයි එක පාරකට කොච්චර පොලිෂ් වෙනවද කියන එක බඩුව ගණන් ගන්නෑ. ආන්නේ වගේ මේ ක්‍රමේ හරි හරි බව විශ්වාසයෙන් මම කියනවා. දිගට කරන්න Taman පිළිබඳව ඉච්ඡිත විවේචනය කරගන්න නැතුව. ගරුතර ලොකු ස්වාමින් වහන්සේ 24 වෙනි දවස හවස පාරියංක භාවනාවේදී මොහොතින් මොහොතම සිත තැම්පත් වූවත් විටින් විට වෙනස් වෙමුනේ සිදු වුනේ අරමුණු වලින් සිත විසිරී යාම සිදු වූවා ඒ හැම මොහොතකම සිත එකම තැනකට ගැනීමට හැකි ඌයේ බොහෝ වේලාවකදීය මොහොනේ නලියන ස්වභාවයේ උදරයේ වේදනාව පපු ප්‍රදේශයේ තදවීම ඇති වුණා. වැඩි වේලාවක් පැවතුනේ උදරයේ වේදනාවයි. මෙම වේදනා තුනි වූාට පසු දෑතේ සහ අත්වල සහ ඇඟිලි සියල්ලේම නාඩි වැටීම වේගවත්ව ගමන් කළා. ඒ විනාඩි 10ක් පමණ තිබුණා. ඒ తත්වයේ ක්‍රමයෙන් අඩු වුවත් භාවනාව අවසානයේ දක්වා පැවතුණු බව දැනුණා. කිසි දිනක මෙවැනි අවස්ථාවක් සිදු නොවූ හේන් ඒ මෙනෙහි කළා. භාවනාව අවසානයේ මේ දින කිහිපයේදීම අත හිස නැමීම දිගහැරීම එසවීම ආදී සිදු වූයේ ස්වයන් ක්‍රියාව නොවේ වෙන සියල්ල දන්නවා වෙන සියල්ලම දන්නවා ක්‍රියාව සිදුවන ආකාරය හෝ කරන කෙනෙක් දන්නේ නැහැ එවැනි ක්‍රියාවක් සිදුවේ මෙම ස්ථානයේදීය ඒ කටයුතු එලෙස සිදුවේ අවසාන වනතුරු ඇස් අරින්න හැදුවට තද වෙලා විවෘත වුණේ නැත. මේ தત્ත්වය 25 වෙනි දින උදයේද ඒ ආකාරයටම සිදු වුණා. උදේ 9ට පරියංක භාවනාව සමාධි සිතින් මේ අයිරිම සිදු වූවා. මේ කරුණ ගැන උපදේශයක් විස්තර කර දෙන මෙන්ද පාද නමස්කාරව ඉල්ලා සිටිමි. වැඩේ යන්න අරින්න ඔය දවසක් දැන් නැගිටින්න බැරි නෝ කණ්ඩා හම්බ වෙන්නේ නැතිව එච්චරයි වෙන්නේ. දවසක් කෑම නොක හිතට ගණන් ගන්න එපයි කියලා. බීඩිය ගහනවා ඇහෙන්නේ නැති වෙයි. ඇද්ද කර ගන්න බැරි වෙයි. එක දවසක් දෙයක් කියව නොකා හිටියට බඩ පැලවෙන්නේ නැහැ. ඒ නිසා වැඩේ යනවා තේරෙනවා නම් තමයි මේ සත්‍ය පිහිටලා තියෙනවා කියලා. ඉතුරු ටික කැප කරන්න ඕනම දෙයකට ඒ ගැන බය වෙන්න එපා. සමහරලාට පැය දෙක තුන නිින්ද යන්නේ සමහර වෙලාවල් වලට මේ මේ ශරීරයේ ඊගාට මොනව කරයිද කියලා කියා ගන්න බෑ. ඉතින් ඒකෙන් පේන්න තියෙන තියෙන මේ සතිය කියන අමුත්ත ගෙට ආපු ගමන් මේක සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙනවා ප්‍රතිසංශෝධනයක් සිද්ධ වෙනවා මේ විදිහට තමයි කාට් කොට්ටම අනානා වෙදනවා ආය යනවා ආය බෙදෙනවා. ආය යනවා ආය බෙදෙන හැම වෙලාවෙම අලුත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේකට කාය ජීවිත নিরপেক্ষ භාවය අවශ්‍යයි. වෙන දෙයක් වෙච්චාවයි අපි ਸਰවඥාන්සෙත් එක්ක ඉන්නේ ධර්මයත් එක්ක ඉන්නේ සංඝයත් එක්ක ඉන්නේ සීලේ කැඩලා නැහැ. ඒ නිසා নিরপেক্ষව යන්න මේ වගේ මේකට කියන්නේ බිල්ලක් ඉල්ලනවා කියන. සව් බිල්ලෙන් බේරන්න බෑ නර බිල්ලක්ම ඉල්ලනවා. මොනවාක්වත් මම රූපෙට රූපි දුන්නට හරියන්නේ නැහැ. ප්‍රාණයට ප්‍රාණි දුන්නට හරියන්නේ නැහැ. සැවබිල්ලත් තෝම කනවා. තෝගේ කළු කවුත කනවා කියන්නේ ඉතින් කාපක් කියලා. දින එකයි තියෙන්නේ. මොකට මේ මෑණිවරුන්ගෙන ආදායගේ හාමුදුරන් මොකට හිවුරු පෙරේ. ඕකට තමයි. ඔය අනිකටද සුදුරුදි අන්දලා බාපණයක් දාලා තියෙන්නේ ඕකට තමයි. ඒ වගේ කණ්ඩ එනවනම් කැවුතු කණ්ඩ එනවනම් දීලා දීලා දාන එකයි තියෙන්නේ. ඊටු මොනවාරි කරදරයක් වුණොත් අපි වල්ලන්නම් පල්ලේ හදාගත්ත අපි මේ ආදානාගාරය. කැලකට්ටිය කැමති උනේ නැහැ මුලදී. ඒකට කිව්වහම කිව්වා ඉතින් මරුණාට පස්සේ කණ්ඩේයි ස්වාමීන් වහන්සේ ඉතින් කමන්න ඕන දෙයක් කරලා වල්ලා ගන්න. ඒ නිසා ඔයගොල්ලෝ මැරෙන්න බය වෙන්න එපා. ඉතුරු ටික අපි කරගන්නම්. මැරිලා පෙන්නන්නකො. බොරුව කරන්නේ මැරෙන්නේ නැහැ. තව ප්‍රශ්න කීයක් තියෙනවද? එකයි සයින්ස් අවසාන ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින්වහන්ස ධර්ම දේශනාව සම්බන්ධවයි. පසුගිය දින පසුගිය දින තෙදින තුල දින තෙදින තුල දේශනා කරන්නට යෙදුනා වූ ධර්මදේශනයේ සතිය පෙරටු කරගෙන භාවනාවේ යෙදෙන යෝගාවචරයාගේ සීලය වැඩෙන බවත් භාවනාවේ තව දුරටත් ඉදිරියට යාමේදී සේක අවස්ථාවට යෝගාවචරයා සදාචාරයෙන් පිටපණිනායයි දේශනා කරන්නට යෙදුණා. නිවනට යන එකම මඟ අරියට අට මඟ බවත් එහි සීල කොටසට ගැනෙන අංග සදාචාරයට ඇතුළත් බව මට හැඟෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්ස මා කෙරෙහි අනුකම්පාවෙන් සමහ වී උදාහරණයක් සහිතව පැහැදිලි කර දෙන මෙන් ඊතා ගෞරවයෙන් අද සිටිනවා. නායක ස්වාමින්වහන්සේ මේ අත්භවයේදීම නිවනින් සැනසේවා. ආ මම හිතන්නේ මට ලියලා තියෙන එක නම් එච්චර පිරිසුදු නෑ. නමුත් මම හිතනවා මේක වෙන තියහන්න කියලා. උදාහරණයක් වශයෙන් කියන්න තියෙන්නේ ආහසයන්තරාවක් ගුවන්තොටුපළේ නතර කරලා තිනකොට ඒක ඒ ධාවනපතේට ගන්නකම් සාමාන්‍ය වාහනයක බිම යන වාහනික නීතිකරු කරන්න ඕනේ. ධාවනපතේ ගත්තට පස්සේ සාමාන්‍ය වේගයේ සාමාන්‍ය වාහනයක වේගය පැයට කිලෝමීටර් 100 120නේ මේක 300 400 දක්වා ගන්න ඕනේ. නැග්ගුවට පස්සේ මේක පොළොවෙන් ඉස්සුවාට පස්සේ තවදුරටත් වාහන නීති බලපාන්නේ නැහැ ඒකට. පොළොවෙන් උස්සනකම් ටැක්සි කරනකම් වාහන නීති බලපාන. ඊට පස්සේ ගුවන් යානා නීතියක් බලපාන. ඊට පස්සේ ටවර් එකෙන් තමයි කන්ට්‍රෝල් කරන්නේ. ඒ නිසා ආය බානකොට ආය සාමාන්‍ය වාහනික නීතියට අවිල්ලා තමයි අර මේ ගුවන් යානා අංගණයට යන්නේ. ඉතින් ඒ වගේ අපිත් යම් වෙලාවක ගුවන්ගත වුණාට පස්සේ වාහන නීති බලපාන්නේ නැහැ. ගුවන්ගත වෙනකම් බලපාන. ඒ නිසා මේ සීලය මේ සදාචාරයේ සීල ශික්ෂා සමාධි ශික්ෂා දෙකට බලපානවා. ප්‍රඥා ශික්ෂාට ගියාට පස්සේ ඒකම අභියෝග කරනවා. ඒකත් විවේචනය කරනවා. ඒකෙත් අනිත්‍ය බල. ඒකෙත් දුක බලනවා. ඒකෙත් අනාත්ම. ඒ නිසා සදාචාරවාදීලා කවදාකවත් ප්‍රඥා ශික්ෂාව කරන්න බෑ. ඒ නිසා ආගම තියෙන්නේ සදාචාරේ. ඒ නිසා ආගම තුල ජන කෙනාට සීල ශික්ෂා සමාධි ශික්ෂාවට සාමාන්‍ය ප්‍රමාණය පැදුරලා ගන්න පුළුවන්. ප්‍රඥා ශික්ෂාවට යනකොට ඒගොල්ලෝ නිකන් තමන්ගේ වලිගය හපා ගන්න ගියා වගේ අලිය අපහසුකටපත් වෙනවා. ඉතින් ඒකලා සරුවචාන්සේම ඒ සදාචාරයත් නොකඩ පද්ධතියත් බිඳින් නැතුව මේ විපස්සනා විස්තර කරන දේශනාවට කියන්නේ නිබ්බාන පරිසංයුත්ත දේශනාව. එහෙම නැත්නම් ත්‍රිවිධ ශික්ෂාව අඩංගු දේශනා. ඒව සාමාන්‍යයෙන් අටුවාව ලියනකොට පුදුම පැකිලිච්ච ගතියක් තියෙනවා. කාරණා හෙලි කරන්න. ඒ මොකද තිබිලා තියෙන ලංකාවේ අවුරුදු බුද්ධ පරිනිර්වාණ අවුරුදු 1000ක් විතර යනකම් ඔය ස්වර්ණමය යුගයේ ලංකාවේ තිබිලා තියෙන අනුරාධපුර යුගයේ එනකම් බොහොම ලස්සන තිබිලා තියෙනවා. පස්සේ ඔය එක එක විදේශ ආක්‍රමණ නිසා අපේ ප්‍රඥා ශික්ෂාව සෑහෙන්න මේ ඔද්දල් වෙලා දුර්වල වෙලා සීල ශික්ෂා සමාධි ශික්ෂා ටික යම් ප්‍රමාණයකට ලැබුණා අර ප්‍රඥා ශික්ෂාව යට ගියා. දැන් පසුගිය අවුරුදු 40 50 ආයෙසරයක් ඒ සීල ශික්ෂා සමාධි ශික්ෂා මත ඉඳගෙන ප්‍රඥා ශික්ෂා පැත්ත එන්න පටන් ගන්න තියෙනවා. මේ අපි මේ ලෝකෙට ආපු යුගේ. ඉතින් එතෙන්ට එනකොට අර මුල් මුල් ආශෙන්තර උස්ස ගත්තට පස්සේ පොළවේ නීති බලපන්නේ නැහැ. ඉතින් උංගව දෙනකොට ඒක හරි අමාරුයි තේරුම් ගන්න. මේ සදාචාරවාදීන්ද මේ කොහොමද ප්‍රඥා ශික්ෂාවේදී හරි වැරදි හොඳ නරක ලාභ පාඩු දිනුම් පෙරදුම් උට සමහිත කරන්නේ කියලා. නෝ සරුවචනසේ කොහොමඩක්වත් සඳහන් කරන මේ අෂ්ටෝක ධර්මයේ කම්පා නොවෙනවයි කියන එක. ඒතකොට සැප දුක දෙකටම සමහිත දාන්න ඕනේ. ලාභෙටත් පාඩුවට සමහිත තියෙන්න ඕනේ. නම්බුවට තව නම්බුවට සමහිත තියෙන්න ඕනේ. ඉතින් ඕක හරි අමාරුයි තේරුම් ගන්න. ඒ නිසා සාමාන්‍යයෙන් මේ මට්ටමට ගියේ නැති කෙනාට කියනවා සීලය රැකගෙන සමාධි රැකගෙන ඉන්න. කාටරි අවශ්‍ය නම් ප්‍රඥා ශික්ෂාවට යන්න අනෙකුත් ධර්ම වගේම මේ සීලයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ සමාධියේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම සලකන්න වෙනවා. ඉතින් එතකොට ඒක තර්ක මනසට රීකී මනසට හරිම අමාරු දෙයක්. ඒ නිසා ඒ එතන ඉඳලා ඒ විපස්සනාවට ප්‍රඥාවට යනකොට මේ යෝනිසෝමනසිකාරය කියන රැඩිකල් රිෆ්ලෙක්ෂන් මෙවුවා දිහාම නැවත සම්පූර්ණ අලුත් විදියට බලන ගතිය එන්න ඕනේ ආයිති ඒක ඇත්තටම ඔක්කොගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අපේ හිතේ වම්මුලේ වැඩ කරන්නේ රේකී ක්‍රමයට විතරයි. ඒක කවදාකවත් කැමති නෑ සමස්තේ බලන්න. ඒ කවදාවත් කැමති නෑ මේ තමන්ම මෙතෙන්ට උදව් එන්න උදව් කරපු පාරේ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා දැනගන්න කැමති නෑ. ඒක නිසා මේ පල්ලෙහා චිත්‍රේ දාන ගන්න ගියාම බලන්න උඩහට ගොඩ වෙන්න හේතු වෙච්ච ඉනිමකට පයින් ගාලා ඉනිමක් කැඩලා ඇඳලා තියෙනවා. ඉනිමකට පයින් ගන්න එක හවුතු වැඩේනේ. නිස්සාරණ වනේ උගන්නන්නේ මෙච්චරයි. උඩට කොට වෙන්න හේතු වෙච්ච ඉනිමකට පයින් ගහපන්. ඒකට අය බහින්න බෑනේ. ඉනිමක තිබ්බොත් බහින්න ඉතන. ඔයගොල්ලෝ කරන්නේ ඉනිමක අයියෙන් තියලා එන දෙකක් ගහලා නගින්න. නගිනට වැඩි වේගෙන් පස්සට එනවා. නැගලා ඉනිමකට පයින් ගන්න එකයි ඔය විපස්සනා විදි කරන්නේ. ටිකක් කඩප්පුලි වැඩක්. ටිකක් සම්ප්‍රදාය කඩාගෙන යන වැඩක්. නිසා අපි ਸਰවඥාන්සට වන්දනා කරන්නේ සම්ප්‍රදාන කුල මේ සමාජ පද්ධතිය හදපු තුමන් වහන්සේ වගේ විදියටත් නෙවෙයි. පුද්ගලිකට අවශ්‍ය නම් ඒ සැකිල්ලෙන් ගැලවිලා අහතන්තරා වගේ යන්න පාර කියලා දෙනවා මට පිටින්නේ මේ ප්‍රශ්නේ ඒකට අදාළ එකක් කියලා. මං හිතන්නේ මම සාර්ථක උත්තරයක් දුන්නයි කියලා. නමුත් මට තේරෙන්නම් ওই ටික තමයි. ප්‍රශ්න. ඉවරයි. හොඳයි අපි පැයකුත් විනාඩි 10ක් විතර වගේ විනාඩි 5ක් විතර වගේ ප්‍රශ්න සාකච්ඡාව සඳහා අරගෙන තියෙනවා. ඉතින් අපේ කාලය સમાප්ත නිසා අපි දවසටත් ආර්දනා කරන්නේ ප්‍රශ්න තියෙනවද කියලා අහන්න යන්නේ. අපි මෙතෙල්ල විනාඩි 50ක වමන කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. පරියසක්මන් භාවනාව සඳහා ඊට පස්සේ gediya hand over කල නැවතත් අපි මෙතන එකතු වෙනවා පරියක භාවනාව. මේ මතක් කිරීමත් එක්ක අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනා වහන්සේලාට තෙරුවන් සරණයි.